හොඳයි අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු Revenable sister and brother we are going to start another question and answer session so we'll start with the written questions and we'll invite Venerable to present the written questions to start the session, please. අතිපූජනීය අපේ ලොකු හමුදුරන් වහන්සේගේ අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පින්තුනි Venerable මහා සංඝ valuable Swamin Wahansa, this question may not be directly directly related to this question and answer session, but thought of asking it. I have been learning and applying Buddhist teaching whenever possible to my life. Although I have done some Buddhism learning when I was a little girl, not much of learning occurred. Last year, I started learning Buddhism mostly by myself. I use websites of Harvard University, Columbia University, Nisarana Vanaya Aryamag. The main obstacles, obstacle I am facing when understanding most of sutta and other things in Buddhism is my lack of understanding of Pali. In your one of first talks, you told that you know uh, you knew nothing about Pali nor English when you started your college life, and you are from science background. I am a female yogi who got science background and soon going to start my post uh, postdoctoral training in Europe. When I look at some foreign university websites, sometimes I got astonished, astonished by the fact that how they incorporated Buddha's teaching in their curriculums. I never came across this in my Sri Lankan university life. I would like to continue my study in Buddhism with, without discontinuation. Under this circumstance, what strategy, strategies or advice you can provide me to learn Pali effectively? Please pardon me, I know this question is not directly related to this question and answer session, and I will be greatly appreciated. That was So this is the only way to keep on doing it. Ultimately, if you wish to reach the target, thousand and one methods are there keep on striving. When you are learning grammar, always have a grammar book in your cupboard, refer it to it. And slowly, slowly, slowly you will learn it. There is no shortcut. So only thing is if you, you get, get the stress and the uh, frustration if you wish to achieve very fast, no, go slow. And then everything will come. And meanwhile, be mindful. If you are mindful, you will learn the whole universe, not only the Pali or otherwise uh, be a male like me. The only problem is becoming a female. No, I mean, she is telling. She is telling, one day you also scientific background, I am also scientific, only I am a female. So be robust. Be masculinity. Be masculine like the dashing through. That's it. So the folly is not much of a problem and not much necessary also. If you know the mindfulness, when the mindfulness is continuing, it acquire whatever necessary, don't worry. We have to nothing to provide the recipe, not nothing. Try to be mindful. Everything will come in along with you. So you are on the way, nothing to worry, don't rush. Dear Venerable Sir, you spoke about Bhavatanha at length becoming um, a teacher is Bhavatanna. I did not go forth to become a teacher. Going forth was for liberation. The purpose of the holy life has not been fulfilled, so why I am wasting my time in teaching? I know it is what the people say they want should I return to soli uh, solitude? Or is that just being lazy? Should I teach or not? Or is this service part of the part of the path? Feeling conflicted with respect, Santacharya. So that our, our, our destiny, what is happening, is a kind of a, a uh, accidental thing. So whenever you try to decide, you are in trouble. So you have to bat according to the ball. You can't ask the bowler to put good balls to get a century. So you have to bet. So therefore, whether you do it or whether it is happening, in my experience, you have no choice. Just do what, what is happening. And you are not doing it, it is something happening, therefore you are not responsible. You try your best. Whenever the time permits, you be solitude. Whenever they are asking you, uh, the, fulfill their duties as much as possible, and uh, you may see that is the way we get the correct balance. Otherwise, if you try to be solitude, uh, partial, life is not fulfilled. If you are a complete teacher, you, without solitude, you can't get the balance. So you must find, try to find the way it is happening in the, the according to the circumstances, uh, face it, and then uh, there is no much of a regret to do because you are doing according to the way thing happens. In singular I call Valayana Pattara Mathagano. That wherever the wine is going, you put uh, the latch, latch according to the wine, where it is growing, no problem. English uh, question is over. Any English questions? ගරු ස්වාමීන් වහන්ස සති නිමිත්තේ සිත තබාගෙන ගලා එන කතන්තර දෙස නොඇලී නොගටි බලාගෙන සිටීමෙන් සිතේ ඇති නීවරණ සදහටම ගෙවෙන්නේද? පෙරහැර බලනවා වගේ. එසේනම් මෙසේ බලාගෙන සිටීමෙන් කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ගෙවාගත හැකිද? කෙලෙස් ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණයෙන් ගෙවාගත හැකිද? මේ මාර්ගඵල ලැබීමේ ක්‍රමයේද ඇසීම සුදුසු ප්‍රශ්නයක්දයි ගෞරවයෙන් නැසමි. තුනුවන් සරණයි. මොකද්ද සති නිමෙත්ති කියන්නේ කියලා සඳහන් කරලා නැහැ. ඒක නිසා අමාරුයි මොකද්ද මේ අදහස් කරන්න කියලා කියන්නේ. සති නිමෙත්ති කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරනවා නම් ලේසි මේ ප්‍රශ්න ඊටු ටික තේරුම් ගන්න. සත්‍ය නිමිත්තේ හිත තියාගෙන ඉන්නවා කියන එකේ මොකද්ද කියන්නේ අදහස් කරන්න කියලා ඒ ප්‍රශ්නේ අපේ එකන උත්තර දෙනවා නම් අපිට ලේසි සාකච්ඡාවට ගන්න. ස්වාමීන් වහන්සේ ඉස්සලා මේ හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස කරන එක නිමිත්ත අරගෙන ඒක නැති වෙනකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියපු පරිදි අර ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත තබන්න කිව්වා. එතකොට ගලාගෙන එන එක එක දේවල් හිතට එන ඒවා එක දිහා බලාගෙන හිටියොත් ඒ ඔක්කොම මේ කෙලස් වශයෙන් එන ඒවා නැති වෙනවද කියලා. ඔය තමන් මූල කර්මස්ථානේ දිහා බැලලා මූල කර්මස්ථානේ ගිහුනට පස්සේ දැන් හිත තියෙන තැන දන්නවනම් එතකොට ඇතුළත පැත්තෙන් ඇතුළත නිමිති නෑ අරමුණු නෑ රූප නෑ නමුත් බාහිර දේවල් තියෙනවා ඒන දේවල් වලට මනාපමනාප තියෙන තාක්කල් නිවර්ණ තියෙනවා ඒන දේවල් දැක්කට නොදැක්කා වගේ මනාපමනාප ඇති කරන්නේ නැතුව රුචි අරුචිකම් ඇති කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් දේවල් වල නෙමෙයි නිවර්ණ තියෙන තමන්ගේ බලන ක්‍රමයේ හැටියට එහෙම නැත්නම් ඒවට නොසැලෙන මනසක් එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචන කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනසකින් ඒ මොනවා තිබුණත් ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ වෙලාවේදී ඒ කයෙහි අරමුණ නැතුණට පස්සේ නිකන් සාමාන්‍ය ඉරියව්ව හිත පවත්තද්දී ඒ මතුවෙන දේවල් වලට Taman මොනවද කරේ කොහොමද වැටහුනේ කියන එක අනුව තමයි එතන කෙලෙස් උපදවාගෙන තියනවද නැද්ද කියන එක තේරුම් ගන්න තියෙන්නේ මොකද හිතෙන්නේ ඒ වයින්කොට Tamanට නුරුස්නා ගතියක් හෝ පැමිණෙනවට සතුටක් නැත්නම් මනාපමනාපය පහළ වෙනවද මොකද්ද කරගෙන කරගෙන යනකොට සිද්ධ වෙන්නේ? ඒ ඒව දිහා නිකන් බලාගෙන හිටියොත් මේ සිතීම් කිරීම මොනවත් නැතුව එතකොට ඒ නීවරණ නැති වෙනවා නෑ තප්‍රත්‍ය දාන්න එපා බලන්න හිටියද මොකද උනේ කියලා කියන්නේ බලانے හිටියොත් මෙහෙමද කියලා අහන්න එපා. Taman <laughs> මොකද කරේ? Tamanට මොකද උනේ? Um, ඒව අතුරු අතුරු දහන් වෙනවා වෙනවා නිකන් uh, කිසිත් හිතන්නේ මොනවත් කරන්න නැතුව බලන් ඉන්නවා එක දිහා මොනවද ඒ මේ විසිතුරු විදිහට පේනවා ඔව් එතකොට Taman දෙක තියෙන්නේ මේක පැමිණීම කරදරයක් විදිහට පේනවද නැත්නම් පැමිණීම සතුටක් විදිහට පේනවද um, දෙකෙන් මොනවත් නැහැ නිකන් ඒ uh, පින්තූරයක් බලනවා වගේ ඔය බලහන් ඉන්නේ ඒකට පින්තූරෙත් නැතු වෙනවා. ඒක පින්තූරයක් බලනවද සද්දයක් අහනවද ගඳක් බලනවද රසක් බලනවද මොන්නම දෙයක්වත් එන්න විදියක් නැහැ. මනාපමනාප තියෙනවනම් තමයි ඒක රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විදියට බෙදලා යන්නේ. මනාපමනාප නැතුව බැලුව හිටියොත් ඒකට කොයි එකක් දාන්න පුළුවන්. ඒක රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගන්ධ රස පහස ඔක්කොම මේ ටික ඒ විවිධාංගීකරණේ නැති වෙලා ඒක ඔය තියෙන ශක්තියක් විතරයි. ඒක නිසා අපිට අපි අපේ දක්ෂකම මොකද්ද මේ මොනවා පෙන්වන්න ආවත් බලන්න එපා. මොනවා කියාගෙන ආවත් අහන්න එපා. එතකොට ඒක ඔක්කොම මනිකම් ඒවත් විවිධාංගීකරණය වෙන්නේ නැතුව ඒවත් මනිකම් අවලංගු කාසි බවටපත් වෙනවා. එහෙම නැත්නම් වඳ වෙච්ච බොඳ මේ මේ වඳ වෙච්ච ගබක් ගබක් බවටපත් වෙනවා. වඳ වෙලා ලොඳ වෙලා යනවා. ඉතින් ඒක අවශ්‍ය ගන්නේ අපි මෙවුවා තෝරන්න බේරන්න ගිහිල්ලා මනාපමනා පහල කිරීමෙන් තමයි නිසා නීවරණ 100ට 100ක් නැති වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන අපිට මේ මේ සංසාර දුකින් ගැලවෙන එකයි අපි මේ ලෝකේ ඉඳද්දී කවම කවදාකවත් කේවල පරිසුද්ධ භාවයක් ලබන්න බෑ. 100%ක් සුද්ධ වෙන එකක් හිතන්න එපා. ඒක මේ ලෝකේ වෙන්නේ නැහැ. මේ ලෝකේ කියන්නේ කක්කාව. ඒක සිද්ධ වෙන්නේ පරිණාම පරිණිරවාණදී අපිට ඉන්නකන් දැනගත්තා. ඒකව ආවට ඒ වගේන් තැලේ සැලෙන්නේ නැතුව, එහෙම නැත්නම් දුක් ගන්න නැතුව, හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමේ තමයි මතුවෙන දේ පිළිබඳව මනාපමනාප පහළ වෙනවනම් හිත දුර්වලයි කියලා හිතා ගන්න. මනාපමනාප පහළ කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒව මොනවා නටාගෙන ආවත් ඒවයි කිසිම කෙලසන්න කුප්පන්න පුළුවන් ගතියක් නැති වෙනවා. ඒකත් එක දවසක් බල්ලා හරියන්නේ කාලයක් බලනකොට තමයි ඒ වගේ කුප්පන ගතිය, කෙලසන ගතිය, රූපන ගතිය අඩු වෙන හැටි බලන්න පුළුවන් වෙන්නේ. මනාපමනාපෙතොරව කාලයක් බලන ඉන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මම පසුගිය දින කීපයේදී ආනාපාන සති භාවනාව කළත් හිත එකඟ කර ගැනීමට නොහැකිව විසිර ගිය නමුත් ඊයේ දිනේදී මම බුදුගුණ මෙනෙහි කරමින් කය සැහැල්ලුවෙන් තබාගෙන දිග ආශ්වාසයක් ප්‍රශ්වාසයක් යන ආකාරයට නැවත නැවත කීප වාරයක් මෙනෙහි කළෙමි. එසේ කරන විට ටිකෙන් ටික ආශ්වාස ප්‍රශ්වාස නොදෙනී යන අයුරු දැනුනි. එවිට මගේ දකුණු අත පැත්තේ සිට වම් අත පැත්තට සුදු පාට විදුලි බුබුළු කීපයක් කරකැවී ගොස් නතර විය. මම ඒ අතට කරකැවෙනවා මෙන් දැනුනි. ඇස්සර බැලූ විට ඇස් තද වී තිබුණි. මේ සිහිනයක් මෙන් දැනුනි. නින්දකෝ තිබුණේද නැත. ස්වාමින් වහන්සේ මේ පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට තිරුවන් සරණයි. ඔය ඒවා තියෙද්දි Tamanට ආනපානේ බලන්න පුළුවන් වුණාද නැද්ද කියන එක තමයි මෙතෙක් කල්ලා උත්සාහ කෙරුවේ. නමුත් අර පේන දේවල් දිගේ කතාව ගියොත් නන්නත්තරයි. ආලෝක පෙන්වත් ඔළුව කැරකුණත් ඇතරියක් තමන්ට මේ හුස්මේ හිත පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව නැවත පරීක්ෂා කරලා බැලිමක් වෙලා නැහැ. ඒක වෙලා නැත්තම් කමටහන සුද්ධ වෙලා නැහැ. ඒ කොයි එක ඇවිල්ලා මොන උසුළු විසුළු පාලා ගියත් තමන්ට අර මූල කර්මස්ථානට යන්න පුළුවන් ගතිය පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බැලුවොත් නම් ජවනිකාවේ නිමාවක් තියෙනවා. නැත්තම් එකින් එකට එකින් එකට එකට යනවා. පිටගියේ හිත නැවත රැඳවිය යුතු අරමුණ කැඳවිය යුතු අරමුණ දන්නේ නැති ගතිය තමයි මේක තියෙන නිසා මේ වගේ දේවල් වෙනකොට Tamanට Tamanගේ මූල කර්මස්ථානයේ හිත ගැනීමේ හැකියාව මූල කර්මස්ථානයේ හිත ගැනීමේ තියෙන දක්ෂතාවය මොකද්ද කියලා බලන්න බලපුව ගමන් එතෙන්දිම Tamanට චීන්දු කරන්න පුළුවන් නැවත ගන්න පුළුවන් නම් ওই විචිව හොයන්න යනවයි කියලා කියන්නේ මායාවේ උගුලට අහුවෙලක් බුදුහාමුදුරන්ට සම්බන්ධ වෙන්න ඕන නම් මූල කර්මස්ථානයේ හිත ගන්න එතකොට ඒව පිළිබඳව අපිට ඉතිහාස කතා එහෙම නැත්නම් විස්තර ප්‍රකාශන කමෙන්ටරිස් මොකක්වත් ඕන වෙන්නේ නැහැ. ඒක තමයි අපි පිට ගෙනියන්න කරන ක්‍රමයේ. ඒක නිසා සාකච්ඡාව පිට ගෙනියන්න දෙන්නෙත් නැහැ මම. සාකච්ඡාවත් හරියට මේ අරමුණේ තියාගෙන ඉන්නවා. මොකද මේ වගේ කතන්දර අපි පහුගිය දවස් 3 4 නිතරම සාකච්ඡා කරා. සාකච්ඡා කරලා තේරුම් කරලා දුන්නා මේ වතිගේ කතන්දර කරන්න ගියොත් Tamange හිතත් නන්නත්තර වෙනවා. ධර්ම සාකච්ඡාවත් නන්නත්තර වෙනවා. ඒ සඳහා කළ යුත්තේ එවැනි තත්වයක් යටතේදී Tamanට මූල කර්මස්ථානයේට සතියට හිත යොදන්න පුළුවන්ද කියන එකයි ඒක පරීක්ෂා කරලා බලන්න කියන එකයි කියන්නේ. අවතරයි කල් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිමේ. එහිදී ආස්වාද ප්‍රස්වාස හොඳින් දැනේ. ඒ තුල සිත තැම්පත් කළ හැකිය. වෙනත් අරමුණු වලට සිත යාමට අවකාශ නොදී මූල කර්මස්ථානයේ පිහිටීම දැහැක. සමහර අවස්ථාවලදී සිත බාහිරයට යන බව හා නිින්ද යන බවත් තේරෙන අතර එවිට සිහිය නැවත මුල් කර්මස්ථානයට තබාගත හැකිය. එසේ භාවනා කරන විට සිතට මහත් වූ දැරීම නොහැකි දුකක් පාළුවක් තනිකමක් ඇතිවේ. ඒ හිතට කයට දැරිය නොහැක අතිශය වේදනාකාරී. එවන් දුක් වේදනාවක් සාමාන්‍ය ජීවිතයේදී වෙන සිදුවීම් වලින් අත්දකිනද? සාමාන්‍ය ජීවිතයේදී විවිධ රෝග පීඩා, හිත රිදවීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, ඇනුම් බැනුම් ආදී නිසා දුක අත්විඳ ඇත. නමුත් මේ පාළුව තුල ඇතිවන වේදනාව අතිශය දරුණුය. මේ දුක පෙර දුක් වලට වඩා අතිශය වේදනාකාරී, අතිශය පාළුය, හුදකලාය. භාවනාව නවතා දැමීමට සිත්තේ. මෙය අත්දැකි පළමු වර භාවනාව නතර කෙලිමි. පසුව ඒ වේදනාකාරී තත්ත්වය තුළ සිහිය තබා ගැනීමට උත්සාහ කළ ස්වල්ප වේලාවකින් යම් වේදනාව පහවියයි. එසේ කිරීමට උත්සාහ කළේ බොහන්සේ දිනක මේ පාළුව අත්දකින්නේ කළ ප්‍රකාශ නිසායි. මා ඒ තීරුම්ගත් ආකාරය නිවැරදිදයි නොදනිමි. එසේම ඊයේ දිනයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා වාරයේදී අවසන් ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන් පිළිතුර අනුවත් මම තේරුම් ගත්තේ දුක්ඛ සත්‍ය anu මා ලද ඉහතකී අත්දැකීම් වේ. පරියංග භාවනාවේදී දිනකට වරක් දෙවරක් මේ தත්ත්වය අත්විඳිනේ. ගරු ස්වාමීන් වහන්සේගම අත්දැකීමේ භාවනා අවස්ථාව පැහැදිලි කර දෙනසේක ඔබ වහන්සේට සම්බුත් සරණයි. ඔය මේකේ පොයින්ට්ස් දෙකක් නැත්නම් කිය යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අන්තිමට පෙන්වන්න හදන්නේ Taman වෙනදා නොගිය මට්ටමේ දුක් වලට යනවා. එතකොට සැකයක් මතුවෙනවා මේ භාවනා කරන්නේ දුක් නැති කරන්නේද දුක් වැඩි කරන්නේද කියලා. ඉතින් භාවනා කරන ඔකේ නින්නනම් භාවනා කරන දුක් නැති කරන්න කියලා වෙන්නේ මොකද්ද? වෙනදට වෙඩි දුක බොහොම තීව්‍ර වෙලා ඉදිරියට එනවා. ඉතින් ඒ தත්ත්වයේ ඉන්න ඒක දැන ගැනීම දුක්ඛ සත්‍යයට ලංවීමක්ද කියලා එක පැත්තකින් උත්තර දෙන්න පුළුවන්. අනිත් එක කියලා තියෙනවා ඒක භාවනා නතර කරලත් ඒක මෙනෙහි කරන එක නැති උනායි කියලා. ඉතින් එතකොට මේ ඉස්සල විස්තර කරන්න හදපු දරා ගන්න බැරි කතාවටත් ඒක විහරස් වෙනවා. ඒක වෙන බලනකොට ඒක නැති වෙනවයි කියලා කියන කතාව ඒ යෝගාවචරයමයි කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් වෙලා බලන්න සැකනම් ඒක නැතුව මූල කර්මත්තානේ බලන්න. ඒ පුළුවන් තරම් බලන්න කියන්නේම පුළුවන් පුළුවන් තරම් දවසින් දවස දුක්ඛ සත්‍යෙ ලං වෙන්න කියන එක. ඒක මම පළවෙච්ච වාඩි වෙච්ච පළවෙනිම භාවනාව 79 මුනිද්‍රජී කියලා ඉන්දියාවෙන් ආපු ඔය ගෝයන්කතුමත් එක්ක සමගාමීව භාවනා කරපු කෙනෙක් එයත් පැවිදිලා ඉඳලා උපවිදිලා ලංකාවට ඇවිල්ලා කිරුවා එයා කියනවා කවදා හෝ මරණ වේදනාව වස්මානේ වතෙන් දැක්කට පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ කියලා. එතෙන්ට එනකන් තමයි දුකත් එක්ක යාලුකම මට්ටම නංගන්න ඕනේ මූර්තය හරහා තමයි අමෘතයට යන්න පුළුවන්. කොයි වෙලාවක හෝ මරණමයි තියෙන තාක්කල් කල්පනා කරන තාම හිත මෝරලා නැහැ. මේ පළවෙනි මාර්ග ඥානෙවත් ලබන්න. ඒ නිසා භාවනාදී වැඩි දුකක් වින්දයි කියලා කියන්නේ වැඩි ලං වුණා භාවනාවට. පරමාර්ථයට. මහසි සඩෝ ස්වාමීන් වහන්සේ ඒක ලියන පොතේ යම් වෙලාවක බරපතල වේදනාවක් වින්දොත් ඒක ඉවර වෙනකන් හිටියොත් බරපතල විපස්සනා ඥානය පහළ වෙනවා කියලා. ඒ කිය ඒක මගදී කඩා ගත්තොත් විදින හරිය විතර ලබන්නේ නැහැ. ඉවසන්නේ නැති නිසා. පණ්ඩිත ස්වාමීන්සේ මහසි සඩෝ ස්වාමීන්ගේ ගෝලනාම උන්වහන්සේ කියනවා භාවනාවේදී ලැබෙන දුක සිරදෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා ලොකු ආසනාවක් කියලා. ඉතින් ඒක තේරුම් අරගෙන තියෙනවා මේ කියන එක නා භාගයක්. ඒ නිසා අනිත් දවසේ උඩටත් වැඩි ගැඹුරු දුකක් එනවා. මොකක්වත් වෙන්නේ නැහැ. තල්ල කැඩෙන්නෙත් නැහැ, දත් ගැලවිලා වැටෙන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, අන්තභාග වෙන්නෙත් නැහැ. ඒ නිසා තව දුරටත් ඉස්සරහට යන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකදී කායම හරි අහන්න වටපිට බලනොයි කියලා කියන්නේ අර ශක්තිය නැහැ කියන එක. ඒකට කියනවා අපටිවාණිතාවය කියලා. පටිවාණී කියලා කියන්නේ බෙල්ලට උඩින් අපව හැරලා බලනවා. ඒ කියන්නේ ඉස්සරහ බයයි. අනිතික අසන්තෘප්තිතාවයේ මේ මදි. මේ මට යහට තව යන්න තියෙනවා. මං ඊට වැඩිය නම් අද විඳිනවා. හෙට මීට වැඩිය විඳින්න වෙනවයි කියලා ඒ කිටි කිටි ගන්න දුකක් එද්දි වටපිට බලන්නේ නැතුව උරියසට උඩින් ආපහු බලන්නේ නැතුව ඉදිරියේ බලන එක තමයි සද්ධාව කියලා කියන්නේ. ඉතින් එහෙම සද්ධාවක් නැත්නම් මෙතින් අපි ආපහු යනවා. ඒක අරගත්තොත් අපි ප්‍රභාකරන් හදුවනේ මිනිස්සු ටිකක් සීදීනසා ගන්න තමන්ම එහෙම නැත්තම් සිව්සයිඩ් බොම්බර්ස්ලා ඒගොල්ලෝ හොඳටම දන්නවනේ මරණයි කියලා. යෝගාවචරන්ට එච්චර විසද්දාව නැහෙනේ. ඊට වැඩිය මේකට බිල්ලට බිල්ලක් මොකක්ද ඒකට කියන්නේ මේ ප්‍රාණයට ප්‍රාණී ඉල්ලනවා. නැතුව සෝවන්නවත් වෙන්න බෑ. මේ බය තියාන ශරීර ආසාව තියාගෙන ඒකත් එක සැරේ නෙමෙයි කරන්නේ තඹ තඹ ගන්නවා. මිරික මිරික ගන්නවා. දම දම ගන්නවා. ඉතින් මේක තේරෙනවා නම් තමයි වෙන්දට වැඩිය දුකකුත් අද මම වෙන්ද තාම බෙල්ල කැඩුන්නේ නැහැ කියලා තවත් ඉදිරියට අනිකයි තියෙන්නේ. තව කාගෙන් අහන්නද? සර්වචනාසි දුෂ්කර ක්‍රියා කරනකොට විතරක් විඳපු ටික විතරක් චූල සීනාද සූත්‍රය කියලා බලන පොතක ලියන්න බැරි දේවල් කරලා තියෙනවා. ඒ තරුවචන්සේ කියලා තියෙනවා මේ බුදු වෙන්න ඉපදිච්ච රජපැටියෙක්. අපි මේ නිකම්ම නිකන් සිරිවිරිස්ලා අපි මේ ඔයිට වෙඩි කෙලින් ළඟින් යන්න හදනවා නිවනට ෂෝට් කට් වලින් සූ නැත්තම් ඉන්ටර්කූලර් එකකින් එහෙම නැත්තම් මේ හයිවේ එකේ සෝරි තමයි. ඒ නිසා සතුටු වෙන්න මේ දේ වෙලක්වත් දතක් ගැලවිලා ගියේ නෑනේ. අන්තභාගුණෙත් නෑ. අනිත් දවසේ කාපම් ඌට වැඩිය පපුවේ වතුර ටිකක් ගාගන්න ඒක අත ගාගන්න ඉවසපම් පපුව වෙන කාට කියන්නද ආයෙ ඉපදුනොත් ඌටත් වැඩිය කක්ක ගොඩකට ඉන්න වෙන්නේ ඔය වෙලාවයි ඉවර කරපම් කියලා නේකයි තියෙන්නේ. හැබැයි බැරි වෙලාවක කාටවත් කියන්න නම් එපා භාවනා කරන්න කියලා. කොහොම කියන්නේ දැන්? කාපම් පරිප්පු කියලා නේ කියන්නේ තියෙන්නේ. නිසා කටක් කරලා අඳුරන කෙනෙකුට අනේ එන්න භාවනා කරන්න කියන්නම් බෑ. එනකොට මූණ දිහා බලනකොට මූණට මොන පිස්සුවක්ද ඇදිලා තියෙන්නේ මේ කාලා පුතියන් නැතුව මේ භාවනා කරන්න ඉන්නේ මොකද කියලා. ඒ නිසා ඔය ආවට ගියාට නිකන් කටවරද්ද ගන්න එපා. භාවනා කරන්න එන්න කියන්න බෑ. ඇවිල්ලා මොන බඩකටුත්ව දෙන්නේ. දවසින් දවස දුක. ත්‍රිපුණට වැඩිය දුක. ඉතින් ඒ නිසා භාවනා කරන්න එන අයගේ මොලේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනකොට මොකද මේ කට්ටියට වයර් පය වයර් මාරු වෙලාවද්ද තියෙන්නේ කියලා. ආවොත් නම් ඔච්චර තමයි දෙන්න තියෙන්නේ. වෙන මොනවද දෙන්නේ? ඉතින් ඒ නිසා ඒ කන්ද ඇති වෙන්න රාත්තල් ගන්න කන්න කිඳිරි ගන්නත් එපා කියන්නත් එපා කාටවත් කියලා ලැල්ල කාව වෙනනම් කාපෝ හරි නම් දන්නවා. ඔන්න ඒ තරමට ආර්යයන් වහන්සේලාට කිට්ට වෙනවා. එතකොට මේ ලෝකෙ මේ පිස්සු කෙදින අන්ධබාල ජනතාවත් එක්ක මොන විදියට වැඩ කරන්නේ? Tamange ශරීරයත් එක්ක බලන්න ඔයිට වෙඩි දුකක් ආපු දවසට ඔයිට වෙඩි සතුට වෙන්න එච්චරයි කියන්න තියෙන්නේ. ගරුසරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේ මුල් දින දෙක තුලදී ආස්වාද ප්‍රාස්වාස මුදනී යන විටම තද නිදිමතක් දැනෙන. තුන්වන දිනේදී සිත එකඟුවත් ටික වේලාවකින් එපා වීමත් කම්මැලි වීමත් දැනී භාවනාව නතර කළෙමි. හතරවන දිනේදී සිත මා දැන් මෙතන යයි සිතූ විට සමාධිගත විය. මින් පෙර භාවනා කරන විට බාහිර ශබ්දවල දැඩි නොවිසුමක් ඇතිවත් ඊයේ දිනේදී උපේක්ෂාවත් ඒ දෙස බලා සිටින්නට හැකිය. සිතුවිලි ඇති වුවත් සමාසිත බලවත්ව නැගී නැගී සිට සිතවිලි පසකට තල්ලු කර දමනසේ දැන්න. එසේම සිතේ එකඟත්වයට හාන් නොවි ඉරියව් මාරු කිරීමට හැකි ලෙස දැනද. මෙන්න ඉදිරියේ භාවනාව වැඩි දියුණු කර ගන්නට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔය කියන පළවෙනි වචනේ පාවිච්චි කරන්නේ දිමත කියලා දෙවෙනි සැරේ පාවිච්චි කරලා තියෙනවා කම්මැලිකම කියලා තුන්වෙනි වචනේ පාවිච්චි කරලා තියෙනවා ඒ තියෙද්දි මට උපේක්ෂා කරන්න පුළුවන් කියලා හතරවෙනි කියලා තියෙනවා මට වෙන බාධා තියෙද්දි ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි අපිට පෙන්වන්න පුළුවන් පියවරවල ටික. ඉතලෙන් දිමත කිව්වට දිගට භාවනා කරන්න ඒක නිදිමතක් නෙවෙයි කම්මැලිකම. ඊට පස්සේ ඒක දිගේ හොඳට භාවනා කරන්න පේනවා කම්මැලිකමකුත් නෙවෙයි උදාසීන ගතිය. උදාසීන ගතියත් ඉති භාවනා කරොත් පේනවා වෙන කරදර ආවත් මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක දකින්ද ඒ තමන්ගේ තියෙන ප්‍රතික්‍රියා කරන ගතිය අඩු වෙලා මොන දේ ආවත් යම් ප්‍රමාණයකට ඒකට මුණ දෙන්න පුළුවන් ගතිය. ඉතින් මේක තව ඉස්සරහට යනකොට ඔක තව තව ඒ වගේම සුද්ධ වීම. ඕන්න වඩ විමුක්ති කියලා දාන්න පුළුවන් නම. වෙනවා ඒ නිසා මේක කඩා ගන්න නැතුව දිගට ගෙනියන එක තමයි භාවනාට කරන් තියෙන අනුග්‍රහය. ගරු ස්වාමින් වහන්සේ අවසරයි පරයන්කයේදී සුළු වේලාවකින්ම ඉඳගත් ඉරියව්වට සතිය පිහිටයි. ආස්වාද ප්‍රස්වාසයේ නොදැනේ. ආස්වාදයේ සිත යෙදූ විට එය සිතාමතා සිදුවේ. ඉඳගෙන සිටින ඉරියව්වට හොඳින්ම සිත ආරද්ධ වූ විට මෙහෙම ලියලා ආරද්ධ වූ විට සිත නින්දට යයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඒ කෙලෙස් අඩුවීම නිසා සිදුවන බව නිතර නිතර සිතට සිහිපත් කරමින් ඉඳගෙන සිටින ඉරියව්වටම සිත තබයි. මෙම නිදිමත වීමේ අවධිය ගෙවන තැන බලන්නේ කෙසේද? නිදිමත වූ පසු නැවත නැවත ඉඳගෙන සිටින ඉරියව්වට සිත තැබී යුතුයද? නිදිමත ගෙවුණු පසු ඊළඟට කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න තිරොන්සන්නේ. පිරිසිදු නෑ ලියලා තියෙන එක ආරද්ධ විදිය කියලා කියන්නේ නිදිමත නැති වෙලාව කියන වචනයක්. මේ ආරද්ධ විරියෙන් ඉනකොට නිදිමත වුණා කියලා කියනවනම් එක්කෝ ආරද්ධ විරිය කියන වචනේ ආරද්ධ කියන වචනේ වරදොල පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ නිදිමත වුණාට පස්සේ මොකද උනේ කියලා රචනේ තියෙනවනම් ඔන්න හිතා ගන්න පුළුවන්. පිටකෙනකොට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද්ද කරන්න කියලා අහනවා නිදිමත නැති වෙන හැටි බලන්නේ කොහොමද කියලා අහනවා. නිදි ඥානං පරියන්කේකදී අනිවාර්යයෙන්ම නැගිටින්න එපා නැත්නම් එයා තාමත් බුදියගෙන ඉන්න එපා එතන. කොහේ හරි වෙලා නැගිටලා දිනේ. අය නැගිටිපිරියන්නේ නැහැ. ඒ නිසා Taman නින්දෙන් පස්සේ මොකද උනේ කියලා කාරණා පොඩ්ඩක් කියන්න කැමති නම් අපිට පුළුවන් සාකච්ඡාවට ඉදිරියට යන්න. අනිත් එක ආරද්ධ කියන වචනත් එක්ක නිදිමත නැහැ. ආරද්ධ කියන්නේ නිදිමතේ අනිත් පැත්ත. සමාවෙන් සමාස ආරද්ධ කියන වචනේ මම එහෙම වැරදි ඉර තේරුම් ගන්න තියෙන්නේ. නිදිමත දැනුණාම ආයෙම මේ ඉඳගෙන සිටින ඉරියව්වට සිත ගන්නවා. එනට ආයෙ නිදිමත එනවා. ආයෙ ඉඳගෙන නිදිමත ඉස්තිලා ඉරියව්වට ගත්තාම ඉරියව්ව මොකක් විදිහටද පේන්නේ? ගත්ත බව දන්නේ කොහොමද? දැන් නිින්දෙන් කැඩලා ඉන්නේ. කියන්නේ අර ආසනයේට තදවලා තියෙන ස්ථාන දැනෙනවා. ඒ ටික ලියන්න මොකද නැත්තම් හීනෙන්ම අවදි උනායි කියලා හිතලා ඉන්නවද දන්නේ නැහැ. කොහොමද මේ අවදි වෙලා මම ඉරියව්වට ගියයි කියන එක හිත කිව්වට ඒක වෙරිෆයි කරගන්න. ඒක හවුරු කරන මොකෙන්ද තාවුරු වෙන්නේ? ඉඳගෙන ඉන්න ඉරියව්වම පෙනේ, හුස්ම ගන්නවා පෙනේ, බිම්බි පැහැකිලිම් පෙනේ. ඒ ටික පේන්නේ නැත්නම් අපි තාම නිදිමත පැත්තේ ඉන්නේ. ඒ නිසා නිදිමත ඉවර වෙනවා නැත්නම් නිදිමත පවද්දී මට අරමුණට හිත ගන්න පුළුවන්. කොහොමද දන්නේ මේ හීනයක්ද කියලා? කොහොමද දන්නේ ඇත්තටම කයට හිත ගියාද කියලා? එයා කයට ගියා නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මේ ප්‍රත්‍යක්ෂණය තමයි අපි මේ භාවනා කමටහනදී අල්ලන්න තියෙන එකම දේ කවුරුවක්වත් ඒක ලියන්නේ නැහැ. ඒක ලියන්නේ නැත්තම් ගාන හදලා උත්තරේට ඉරිදෙක් ගැහුවේ නැත්තම් ලකුණු කැපෙනවා. ගාන හදලා ඉවර නම් උත්තරේ ඉරිදෙක් ගන්න. ඒතකොට ලියන එක කරන් දන්නවා, බලන එක කරන් දන්නවා මේක තමයි උත්තරේ කියලා. ගාන හදලා ඉරිදෙක් ගන්න නැතුව තිබුවොත් තව සුළු කරන්නේ යනවයි කියලා නේ හිතෙන්නේ. ලකුණු කැපෙනවා. නිසා උත්තරේ ලියන්න මේ වගේ උත්තරේ නැත්තේ මං පිට ගියා නින්දට ගියා අපව ගත්ත දත්තව දන්නේ කොහොමද? ගත්තව මොකෙන්ද සාතික් කරන්නේ? ගත්තව මොකෙන්ද මේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියන එක ඒ කාරණාව දන්නවනම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ. ඒ කාරණා ලියවෙන්නේ නැති එක තමයි අපේ තියෙන මේ sannivedane නැතිකම. ඒ තමයි මේ යන්නේ කොයි දහනරෝ මල්ලේපොල් කතාව වෙන්නේ. මේ කියන කතාව ඉවර කරන්නකෝ. ඒ ජවනිකා ඉවර කරලා රසීගා යවනිකා පටන් ගන්නවා. අපි කවදාවත් නැහැ කතාවක ඉවරයක් නැහැ. අහගෙන ඉන්නකොට පේනවා මේ කියන එක්කනට තේරෙන්නේ නැහැ මේක. කියන්න ඕන බව දන්නෙත් නැහැ මේක. ඒ නිසා ඔබ මොනවද කියනවා. මේ පණ්ඩිතසාංශ කියනවා අරමුණ කියන්නේ මෙනේ කරපු හැටි කියන්නේ වැටහින දෙයක් කියන්නේ. වැටුණ දෙය කියලා නැත්තම් يعني ප්‍රත්‍යක්ෂණය කෙරුවා කෙරුවට පස්සේ වැටුණ දෙය මේකයි කියලා නැත්තම් වෙන කෙනෙකුට ওই සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බෑ. මුන් තමන් දන්නවනම් කයට හිත ආව ආයෙත් කය දිගේ පවත්වන ආයෙ නින්දට වැටි ආයෙ ගන්නවා එතකොට හිත පිට ගියාම අරමුණට හිත ගැනීමේ කලාව ඉගෙන ගන්නවනේ ඕක තමයි මරණ මොහොතදී අපිට හම්බෙන එකම සාන්තිය කොහෙන් අන්නත්තර වුණත් අවස්ථාවක් ලැබුණොත් මට දෙන්නේ මෙන්න මෙතෙන් ගේන්න මෙතනයි ආරක්ෂක තැන මෙතන නිර්මල තැන මෙතන නික්ලේශී තැන කියලා දන්නවා භාවනා නොකරන කෙනෙකුට නෑනේ සරණක් පිටක් නෑනේ දැන් මේක සරණ පිට තිබුණට ඒක ප්‍රත්‍යක්ෂණි වෙලා තියෙන පැය දහස්වර වරදිලා කොහේ වැරදුනත් හදිසියක් කරනකොට ගෙනල්ලා මෙයා නතර කරන්න ඕන තැන මේ ෆයර් ඩ්‍රිල් එකක් කරනකොට කොහෙන්ද ගිහිල්ලා මිනිස්සු නතර වෙන තැන දන්නේ නැත්තම් මේ ගොඩනැගිල්ල දෙනකොට කියනවනේ අනිවාර්යයෙන්ම කියනවා හදිසි වෙන්නේ නැහැ හදිසි වුණොත් ප්ලේන් එකට නැගපු ගමන් කියනවනේ in an unavoidable circumstances something can happen if it is these are the doors ඒකට කියනෝනේ වෙන ප්ලේන් එකකට ගියාට මේ ප්ලේන් එකේව අහන්න නැතුව ඉඳපා. මයි ළඟ ඉන්න එක නා බැලුවේ නැහැ. සර් ප්ලීස්. උදේගේ ඩියුටි එක මෙතෙන් ඉන්නවනම් මේ කරදරයක් වුණොත් මෙතනින් පිට වෙන්නේ. එමිනියා පිට වෙන්නේ නැතුව මරනවට වෙනම ප්‍රශ්නයක්. මෙන්න මේ ටික මතක තියාගෙන ඉන්න භාවනාවක් නෙවෙයි මොන දෙයක් හරි කියනකොට ඒ කන්ක්ලූසිව් වාක්‍ය ලියන්න මම පිටගේ හිත ආව කොහොමද දන්නේ? ඒක Tamanගෙන් මහන්න ඕනේ. ආවේ මම ඉඳගෙන ඉන්න ඉරියව් වැටුණා. කොහොමද වැටුනේ මේ ඉඳගෙන ඉන්න මේ හැපෙන තැනේ? ඒ කිව්වනම් ඔය ප්‍රශ්නේ නැහැ. ඒ කිව්වනම් ඉතින් නිින්දක් වෙන්න බෑ. තේසෙන්නේ නිින්ද දැන් නිදිමත ඉවරනකම්ම එහෙම බලන්න ඕනේ. ඔය කියන්නේ Tamanට තාම අභ්‍යාසය ඉවර නැහැ. ඒක ගාන හදලා උත්තර ඉරිගහලා ඉවරයි. තව පල්ලේ තව ගානක් තියෙනවා. ගණන් පත්‍රයක් වෙච්චා ඒක ගාන ඉවරයි නෑ. මෝඩි. ඒ මෝඩි කියන්නේ ඉන්දියාවේ අගමැතිගේ නමයි. මම තරහට කියනා නෙවෙයි. දේවේන්ද්‍ර මොඩි. ප්‍රශ්න ඉවරයි තවද? අපි පැය භාගයක් විතර වගේ තමයි අරගෙන තියෙන්නේ. අපි පැය විනාඩි 40ක් විතර අරන් තිනවා. අපිට තියෙන තව විනාඩි 50ක් විතර කාලයක් කාට හරි සභාවට මතු කරන්න පස්ස තියෙනවා. අසරේ ස්වාමීන් වහන්සේ මේ අපි මේ දවස්වල ඉගෙන ගන්න සූත්‍රයෙන් මට ප්‍රශ්නයක් ආවා ඒක අහගෙන ඉන්නකොට ස්වාමින්වහන්ස අරූපාවචර ධානවලට ගිහාම කොහොමද දැනගන්නේ ස්වාමින්වහන්සේ ඒක අත්දැකලා තියෙනවද අත්දැකීමෙන් හරි දැනගත් නුවණින් හරි කියවා තියෙන දැනකින් හරි ස්වාමින්වහන්ස අපට කියලා දෙන්න. ඔය ඒක තමයි ඔය කියන්නේ අපි ආකාසානං ඡායතනෙන් ඉදිරියට ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන්නේ අරූප ධානය. ඒකෝට තමයි මූල කර්මස්ථානේ නැහැ. අචා හුස්ම දිගේ ගියා නම් හුස්ම නොපෙනී ගියාට පස්සේ තමයි හුස්ම තමයි එතන රූපේ වශයෙන් ගන්නෙ වායෝ පොට්ටබ්බ රූපය. ඒක ගෙවුනට පස්සෙත් භාවනා කැඩිලා නැහැ. දැන් මේ ඉදිරි අරූප පැත්තටයි ගිහිලා තියෙන කියලා දැනගෙන දිගට කරගෙන යන්නේ මේක විමුක්තියක් කියලා දන්න කෙනා විතරයි. භාවනා කරපු ආරමුණ පේන්නේ නැතු වුණා කියලා හිතමනාපිලා නැගිටලා යන්නේ නැත්නම් ආනපානෙ පේන්නේ නැහැ කියලා චෝදනා කරන්නේ මේ විමුක්තිය දන්නේ නැතුව ඒක යා ඒක කරදරයට අරගන්න. කරදරයට අරගන්න පුළුවන් 99.99%ක්ම. ඔය පාළු තනිකන් ඔක්කොම කතා කරන්නේ එතනදී. නෑ දැන් තමයි මේ ආසෙන්තරව ගත්තේ පොළවෙන් උඩට. ඉතින් අර මුදලාලි කෙනෙක් ගියාලු මුදලාට ෂුවර් නැතිලු මේ මේ පොළවෙන් ඉස්සෙනකොට යන්න පුළුවන්ද කියලා මී හැසුවල මගේ බර වැඩි වෙයි කියලා කකුල් දෙක ඉස්සුවලු පොඩ්ඩක්. ප්ලේන් එක කකුල් දෙකේ බරට වැටෙයි කියලා. ඊට ෂුවර් නෑ මේ මේ පොළවේ ගිය එක මේ උස්සන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි අපිත් හයියෙන් හුස්ම අරන් බලනවා. අත ගහලා බලනවා. ඒ ඔක්කොම සෙල්ලම් කරන්නේ මේක විමුක්ඛයක් මේක දියුණුවක් ඉදිරියක් කියන එක දන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නෙත් එතන තියෙන්නේ. ඒ නිසා Tamanda බලන්න ආනාපානෙට ගොරෝසු රළු රූප අරමුණක් නැතුණත් ආනාපානේ පවතින්න පුළුවන්. ඒ පවතින ක්‍රමේ තමයි රූප අරමුණේ රූප අරමුණක් නැතුව අරූපේ කියලා කියනවා නැත්නම් සූක්ෂම රූප කියලාත් ඔකට කියනවා. immater immaterial or subtle matter කියලා කියනවා. ස්වාමීන් වහන්සේ දැන් හතරවෙනි ධානයේට ගියාමත් අපි උපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට රූපේ ඒ වෙලාවෙත් නැහෙනේ. එතනින් තමයි ඒ සම්දිස්ථානය, හරවුන් ස්ථානය. ඒකදී කියනවා යම් වෙලාවක හතරවෙනි ධ්‍යානට ගිහිලා හොඳට වශී කරගත්තේ නැතුව ඒ යෝගාවචරය බැලුවොත් ඇත්තටම හුස්ම නැද්ද කියලා හුස්ම තියෙනවා. ඒ බලන වැරද්ද නිසායි. බලන්න නැතුව හිටියොත් නැහැ. ඒක සරුවචනanse පේනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතං. උඹ මොකක් හරි මඤ්ඤනා කරන්න ගියොත් තියෙන ධ්‍යානෙ තුබෙන්නේ නැති වෙනවා කියලා. තියෙන එකක් නැති වෙනවා. මොකද තමන්ට සැකයක් තියෙනවා. මේක මේ අර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා. ඒ චේතෝට වෙන්නේ ආයේ ආය රූපෙට වැටෙනවා හිත. ඉතින් ඒක මේක විශ්වාසයේ අනායාසින් එතන කියලා එක හුරු වෙච්ච, වශී වෙච්ච, සිද්ධි වෙච්ච ගතිය ගන්න කොච්චර වාර ගණක් එක් කරන්න වේද කියලා කියනවා. ස්වාමිනාංශ මට හිතෙන්නේ ඒ හතරවෙනි ධානයට පස්සේ ඊටාම තද බල මේ සමාධියකට වගේ යනවා කියලා. ඒ අවස්ථාවේදී එතකොට ස්වාමිනාංශ දැන් සංඥාවක් තිබේද සංඥාවක් නැද්ද කියන අවස්ථා ඊගාවට විඤ්ඤායතන විඥානංයතනේ වගේ අවස්ථා කොහොමද ඡායතනේ වගේ අවස්ථා කොහොමද වෙන් කරලා දැනගන්නේ? ඒක අමාරුයි. ඒක නෙමෙයි අපි දවසට එක එක එක එක කරගෙන යන්නේ. ඒක හරියම අරුළු උණු පොත්තක් ගැලියෝ රසේ යටළු උණු පොත්තයි උඩ ගලෝ පොත්තේ වෙනස හොයනවා වගේ. ඊට පස්සේ තව පොත්තක් තියෙන කියලා දන්නෙත් නැන්නේ gediye නේ තියෙන්නේ. ඊට පස්සේ ඊගාව පොත්තේ මුල හොයන්න බෑනේ. සෙලෝ ටේප් එකක් කපලා නතර කෙරුවට පස්සේ මුල හොයාගන්න බැරුව තියෙන්නේ. ඇල්ලුවොත් නම් දිගට යනවා. ඊට පස්සේ ආයෙක පොඩ්ඩක් ආයෙත් මේ වගේ රතුළුණු ගෙඩිය පොත්ත ගලවලා බලන්න. බීලුණු ගෙඩියක පොත්ත ගලවලා බලන්න. මේ යටට යන්න යන්න පොත්තේ අර දෙපැති කොන්දේක ඉතාමත්ම සියුම්. මේ මත ගෑවට අහුවෙන්නේ නැහැ. ගැලෙවයි කියලා හිතන්න. ගැලෙවට පස්සේ ඊට පස්සේ යට එකක් තියෙනවා ඒ වගේ මේකක්. ඉතින් ඒවයි වෙනස්කම් හොයන්න බැරි තරම්. නමුත් එන්නේ එන පුංචි වෙන බව තේරෙනවානේ. එන්නේ සිවුම් වෙන බව තේරෙනවනේ. ඒක නිකන් බෙඩ් ස්ප්‍රින්ග් එකක් වගේ. මේව කැරක් කැරක් කැරකයි උඩට යනවා. හැම එකක්ම රවුන්ඩ් තමයි. නැත් යන්න යන්න යන්න මැදට එනවා මැදට යන්න උඩට යනවා. ඉතින් ඒව සාමාන්‍යයෙන් අපි ওই දන්න විදිහට රීකිය ක්‍රමයට මනින්න බෑ. මනින්න බැරි නිසා තමයි මේක අධ්‍යාත්මය කියලා කියන්නේ. මනින්න බැරි නිසා තමයි මේක ගැඹුරක් කියන්නේ. නමුත් දිගට යන්න යන්න තමයි තේරෙනවා සමාධි විතරනේ සතියත් ගැඹුරු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී මනමනේ ඉන්නවට වැඩිය ගවසල වාර ගන්න වැඩි කරන එකයි තියෙන්නේ. පුළුවන් තරම් යනකොට පහු වෙනකොට පහු වෙනකොට ඒව අතර තියෙන වෙනස්කම් ඇත්තටම කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ගතියක් එන්නේ පළවෙනි වතාවේ නෙවෙයි. ඒක ඉතින් මාස්ටර් කරන්න ඕනේ, වශී කරන්න ඕනේ. සිද්ධි කරන්න ඕනේ. ඒ සිද්ධි කරන්න පුදුම ඉවසිල්ලක් අවශ්‍යයි. පස්සේ තමයි අරකෙන් මේක වෙන් කරන්න පුළුවන්. අපිට බැරි වුණාට සරුවචනංශ වෙන් කරන්න පුළුවන් නිසානේ සර්වඥන්සේ කියලා තියෙන්නේ. මොගලන් මහරහතන් වහන්සේ පුරාණ නිසානේ කියලා තියෙන්නේ. ඉතින් අපි අර ගොරෝසු මනසට බැරි වෙන්න පුළුවන්. ඒක දැනුම එනකන් යන්න ඕන. ස්වාමීන් වහන්සේ එතකොට බුදුරජාන් වහන්සේ එක සැරයක් මේ සංඝයා වහන්සේ දෙනමක් අරුපාවචන ධ්‍යාන හුඟා ප්‍රගුණ කරගෙන ඒ ගැන උගන්වන නිසා ඒ කේල මහලා බුදුරජාන් වහන්සේ ඒ සංඝයන් වහන්සේ දෙනම ගෙන්නලා අවවාදයක් දුන්නා. අරුපාචර ධානය විතරක් කරන්න එපා. මේ මේ මේ ප්‍රතිපත් මොකද ආමිෂ මේ මොකද මේ මට මේ වචනික වාටම දුක. මොකද රෙෆරන්ස් එක කොහෙද ওই සූත්‍රය තියෙන්නේ? ඒ සූත්‍රය අපි ධර්ම ඩිස්කෂන්ස් වලට කරා මට සූත්‍රේ නම මතක නැහැ. ඒක මතක කරන්න සෝස් එක දෙන්න. එතකොට අපිට පුළුවන් ඉන්ඩිපෙන්ඩන්ට් ඇක්සස් කියන්නේ අරුපාච ධානය විතරක් කරන්න එපා. Uh, මේ in combination with uh, insight meditation කරන්න කියලා. මට සිංහල වචනය මතකුණා insight meditation වලට. ඔව් විපස්සනාවත්. විපස්සනා. විපස්සනා uh, භාවනාවත් එකට ඒ ඒ දෙක එකට කරන්න අරුපාචර ධ්‍යාන විතරක් කරන්න එපා කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. ඒක ඒ කන්ටෙක්ස්ට් එක බලන්න ඕනේ කොයි වෙලාවෙද කියලා තියෙන්නේ කියලා. එහෙම ඇත්තටම අරුපාවචර ධ්‍යාන විතරක් කරන්න බෑ. කොහොම කරන්නේ? අනිත් දවසේ ආයෙ කාම ලෝකෙට වැටෙනවානේ. කාම ලෝකෙන් ඉඳලා රූප වලට ගිහිල්ලා රූපේ ඉඳලා අරූපෙට ගිහිල්ලානේ යන්න තියෙන්නේ. ඒ නිසා කාට හරි පුළුවන්ද රූප අරූපවචර ධානය විතරක් කරන්න? එහෙම කරන්න බෑ. එහෙම කරන්න නම් ආයෙ ධානය ගැලිච්ච ගමන් ආයෙ එන්නේ ඒ සාමාන්‍ය ලෝකෙට. ඊටසේ ආයෙ ගිහිල්ලා රූපයක් වශී කරන රූප ධානය ලැබලා අරූප ධානයට යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක මේ ගමන් යන පාරේ තියෙන හැතැම්ම කණුවක් වගේ. බුදුන්ස කියනවා හැතැම්ම කනුවට වැඳ වැඳ ඉන්න බෑ වැඳොත් ගමන කරන්න බෑනේ. ඔව්. ඒක නිසා ඒක බලන්න ඕන ඔහොම කියන සූත්‍රයක් ඔය තියෙන්නේ මොකද්ද ඒ පදනම කියන එක බලන්න පුළුවන්. අපේ හැඳුරන්ට මතකද දන්නේ සූත්‍රේ නම. අපි ඒක කරා හැබැයි ටිකක් කල. හොඳයි දැනට කොහොමද ඒක තමන්ගේ ජීවිතයට අදාළ වෙන්නේ? ස්වාමීන් වහන්සේ මේ hina වෙන්න නැගේ පා නමුත් මම සමහර දේවල් අත්දකිනවා මේ උපේක්ෂාවට ආවට පස්සේ මම concentration එකට යනවා ස්වාමීන් වහන්සේ මටම හිතෙනවා මේක මේ පොළවෙන් කපලවත් මේ සමාධියෙන් එළියට එන්න බෑ කියන තරමේ තද්ද සමාධියකට යනවා. ඒ වෙලාවට මට පොඩ්ඩක්වත් බය නැහැ හැබැයි එනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි මට. එතකොට මට හතර සැරයක් විතර පෙන්ලා තියෙනවා මේ ලෝකෙම වගේ පොඩි සියුම් ආලෝකයක් තියෙනවා. හැබැයි ඉක්මන්දන් ආලෝකයක් වගේ ආලෝකයක් නමුත් homogeneous. එතකොට මම මගේ හිත කියනවා කොහොමද ඔක දන්නේ? ඔය සංඥාව තියෙන නිසානේ ඔය පාට අඳුරගත්තේ ආලෝකයක් තියෙනවා කියලා දැනගත්තේ කියලා කියනවා. එතකොට ඒක ටක් ගාලා වෙනස් වෙනවා. වෙනස් වෙලා මේ නිකන් ලා දම් පාට දුඹුරු පාට වගේ පොඩි බඹර දෙකක් හිමීට කැරකෙනවා වගේ දෙයක් වෙනවා. ඊට පස්සේ එතකොට ආනත් මගේ හිත කියනවා ওই සංඥාවෙන් කරන මායම්. කොහොමද දන්නේ ඕක දැන් පාටක් කියලා නැත්තම්? ওই පාටක් පේනවනේ කියලා කියනවා. එතකොට ඒකත් නැති වෙලා ගිහිල්ලා පාටක් නැත පාටක් ඇත වගේ තැනකට වගේ යනවා ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ වගේ සමාධියකට ගියාම කවුරු හරි ඇවිල්ලා උරහිසෙන් හොල්ලලා අවදි වෙනකන් මාව අවදි වෙන්නේ නැහැ. ඉතින් කවුරු අර කාලකන්ණිය නැත්තම් දිගටම යන්න දෙන්න <laughs> තියෙනවා. කවුරු හරි කියන්න එපා එම අවුස්සන්න යන්න <laughs> හැබැයි ඊට පස්සේ දෙයක් මම කවදාකවත් අත්දැකලා නැහැ සාමාන්‍යයෙන්. මේක සමත අවස්ථාවක් කියලා කොහොමද දන්නේ? විපස්සනා අවස්ථාවක් කියලා කොහොමද දන්නේ? මට තේරුමක් නෑ ස්වාමීන් වහන්සේ. ඒක නිසා දැන් ඔතෙක් වෙලා කතාව ගොතාන ගියේ මේ අරූපාවචර ධානය කියලානේ. අරූපාවචර ධානය කතා වෙන්නේ සමතේ. රූපා මේ විපස්සනාවෙත් ඒ තැන් වලට යනවා. හැබැයි ධ්‍යාන මට්ටමක නෙවෙයි තියෙන්නේ. ඒවා මේ වශී වෙලාවත් ධ්‍යානයකට අර්පණා වෙලා නැහැ. ඉතින් ওই දෙක දැන් Tamanට ওই විදිහට මේ කරලා පුරුදු වෙච්ච එක්කනටත් කන්ෆියුෂන් නැන කරපු නැති කෙනෙකුට කොහොම කියලා දෙන්නද? කරපු කෙනාටත් හොයන්න බෑ මේ සමත ධ්‍යානයක්ද විපස්සනා අවස්ථාවක්ද කියලා. එයා ගත්තොත් සමතේ ඕ එයා ගත්තොත් විපස්සනා ඔව් කවුද කියන්නේ නැහැ කියලා. ඒකේ මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ නැති වුණාට ඒක ඒ વિષය කාටවත් සාක්ෂි දෙන්න බෑනේ. Tamanටව සාක්ෂි දී ගන්න බෑ. පිටිපතෙන්ට වැඩිය හොඳයි. නමුත් ඒක සමත අවස්ථාව වෙන්න පුළුවන් විපස්සනා අවස්ථාව වෙන්න පුළුවන්. මේ එකක්වත් භාවනා කරන්න ලබන දේවල් නෙවෙයි. උපත්ති හැම කෙනා තුළම මානසිකත්වය ඔක තියෙනවා. ඔක වෙන් කරලා හඳුර ගන්න බැරි කමයි තියෙන්නේ. ඒ අසුතවත් පුතඥය ගැන කතා කරනකොට සරුවචනාංශේ ඔය සබ්බදම්ම මූලපරියාය සූත්‍රය කියනවා අසුතවත් පුතඥයටත් ඕක තියෙනවා කියලා. එයාටත් නේව සංඥානා සංඥායතන කතාවක් කරනවා. එයා දන්නේ නැහැ. අනිත් පිසිගේ බලාමල්ල වගේ ඔක්කොම තියෙනවා කොයි එකද දන්නේ නැහැ. ඉතින් ඒකට එයාට ආනිසංස නැහැ. භාවනා කරනවා කරන්නේ මේ එක එක එක එක එක එක නිකන් අස්සන්න ගෙට කුඹුරු කපල බැත ගන්නකොට හොඳට පැහැලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා වෙන් කරලා බැත ටික අයින් කරගන්න පුළුවන් එතකොට ඊට පස්සේ කැමති නම් කාටුව පොල්ලා ඕනනම් ටිකක් ඇගිටි ටිකක් ගන්න පුළුවන් පිට කාටුව විසි කරන්න පුළුවන් අපි ඔක්කොම කලවම් කරලා උපදිනකොට උපදින මේ ටික වෙන් කරන්න තමයි බුදුරජාණන් අපිට මේ ඊටාම් පිරිසුදුවට එක එක එක වෙන් කරලා කියන්නේ කියන්නේ මිරිස් කැඩුවත් ওই මිරිස් වල තියෙනවා ග්‍රේඩ් 1 2 3 කියලා කලවම් කරලා දුන්නොත් තම්බිලා ගන්නවා අඩු ගන්නට ඒකලිය වෙලා ගෙවල් වලට ගිහිල්ලා තම්බි නෝන මාත්‍රලට කියලා කියනවා තෝරන්න කියලා තේරුවරස ගොවියම ගිහිල්ලා තම්බිගෙන් ගන්නවා ඒකම ඒ වගේ තුන්ගුණයක් දීලා. මේක ග්‍රේඩ් 1 මේ හැමතැනම නැහැ කියනවා. ගොයියගෙන්මයි ගන්නෙ. බුදුජානනාංශය දන්නේ ග්‍රේඩ් කරන හැටි විතරයි. ඒ නිසා මේව එකක්වත් මෙතන ඉන්න කාටවත් නැත්තේ නෑ. නමුත් ඒකට හරියට මේකටම ගිහිල්ලා මේකෙන් එනවා කියන තරම් වශියක් නැහැනේ අපිට. ඉතින් ඒකට ඒ වගේ තියෙන වටිනාකම අඩුයි. වෙන් කරගත්ත ගමන් රත්තරන් උනත් තඹ වුණත් පිරිසිදු රත්තරන් සාමාන්‍ය රත්තරන් වගේ වර ගණක් ගණන්. තඹ වුණත් පිරිසිදු තඹ හෙන්න ලොකු බිස්නස් එකක් තියෙනවා. තඹ තියෙනවා. තඹෙන් අර තඹ වල තියෙන සන්නායක භාවය උපරිම වෙන්නේ තඹ වෙනත් එක්ක කලවම් වෙලා නැත්නම් කලවම් වුණොත් ස්ථානීය ක්‍රියාවක් වෙලා ෆ්‍රික්ෂන් එකක් එනවනේ. රත් වෙනවනේ. පිරිසිදු තඹ වල ඒක නැහැ. ඒක හොඳ සන්නායකයක්. ඉතින් අපි මේ කරන්න දෙන අපි ළඟ අතන මෙතන තියෙන දේවල් පිළිවෙල කරනවා ගොනු කරනවා යකඩයක් කාන්දමක් කරන්න හදන වැඩක්. ඒක කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ මයි ළඟ තියෙනවා කියලා මොකද නැති කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනා ගාවම තියෙනවා එයා දන්නෙත් නැහැ මල්ලේ මෙච්චර බඩු තියෙනවා කියලා. මල්ල කර තියාගෙන යනවා. මේ පොතියේ බිම තියලා ඔකට තෝරගන්න ඒ බුද්ධෝත්පාද කාලෙක විතරයි ඒක තෝරන්න පුළුවන්. අන්න ඒක තෝරගත්තට පස්සේ පේනවා manussත්ව ප්‍රතිලාභයම දුර්ලභ දෙයක්. ඒකම දුර්ලභ දෙයක්. ඒකේ අපි මේ කරන්න දන්නේ අරතරම් කරනවා වගේ පිරිසිදු කරකට පිරිසිදු කර මේකෙන් මේක මේකෙන් මේක වෙන් කරන එකට කියන්නේ පරිච්ඡේද ඥාණය. එහෙම නැත්නම් පිරිසිඳ දකින්නයි කියලා delimitation and discretion. ඒක තමයි comprehension කියලා කියන්නේ. ඒ නිසා මේවා වෙන් කරගන්න ලක්ෂ වාරයක් කරන්න. ආය ආය කරන්න. කරනකොට තමයි මේව අතර තියෙන වෙනස්කම් ඉතාමත්ම සියුම්. ඉතාමත්ම සියුම් නමුත් ඒක මනුස්ස මනසට දැනගන්න පුළුවන්. ඒක දැනගත යුතුම නන්නේ. දැනගත යුතු නැත ස්වාමීන් වහන්සේ. දස සංයෝජන නැති කරගන්නේ අපේ අවශ්‍යතාවයේ තියෙන්නේ. මේ දැන ගැනීමෙන් අපේ හිතට ආත්ම ශක්තියක් සහ පරුෂ මේ මේ අදිෂ්ඨාන ශක්තියක් එනවා. මේ අනුන්ගේ මොනවා බැලුවත් වැඩි හොඳයි Tamange හිතේ තියෙන එක දැන් මන්නේ දන්නවනේ. මේක මේ කොහෙද තියෙන්නේ කියලා දැන් අපි අපි අපි ළඟ තියෙන මොකක්වත් දන්නේ නැතුව මේ අනුන්ගේ දේවල් නෙමෙයි අනුන්ගේ සීනි කියනවා කියලා ඔකට කියන්නේ. අනුන්ගේ සීනි කිරණ එකන මේ පුතත්ජනයා කරන්නේ ඇද්දගෙන නානවා. බෙදාගෙන කනවා. අනුන්ගේ සීනි කිරණ. ඊට මැඩි වෙටන උඹේ සීනි මල්ල බලාපණින් කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. අද මම භාවනාවට තෝරගත්ත ස්වාමීන් වහන්ස වෙනදා වගේ එක දිගට යන පාරක් නෙවෙයි. පාර හරහාට තියෙන සිමෙන්තියත් පාරත් ඊට පස්සේ එතනම කොන්ක්‍රීට් දාලා ඒකට අලවපු ගලොත් තියෙන මේ හරස් අතර තියෙන තැන සක්මන් මළුව සක්මන් සක්මන් මළුව විදිහට කරගත්ත එහෙම තැන මේ මට බලන්න ඕන වුණා මේ මම පාරක වෙනද එක දිගට කරගෙන යනකොට දැනෙන ක්‍රමයට වඩා මේ වගේ විවිධ පැතිකඩ තුනක් අහුවෙන හින්දා ඒ වෙනස මට අත්දකින්න කියලා හිතාගෙන තමයි එහෙම තෝරගත්තේ එහෙම තෝරගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් සිමෙන්තිය තියෙන තැන සීතලත් මැද පාර රත් වෙලා ඊට පස්සේ ඒක පහුණන් පස්සේ තියෙන කළු ගල් අල්ලලා කොන්ක්‍රීට් දාලා තියෙන භූමියට යනකොට සීතලක් නැති රස්නෙත් නැති සම තත්ත්වයක් තියෙන තැනක් තිබුණේ. ඉතින් මම මේක කරගෙන යද්දී පටන් ගන්නකොටම සිමෙන්තියේ ඉඳලා සීතල බව දැනගෙන රස්නේ තාරපාරේ රස්නේ දැනගෙන කකුලට වදින විදිය දැනගෙන කොන්ද දක්වා එන ප්‍රසාරණය දැනගෙන ඇවිදිද්දි ස්වාමීන් වහන්සේ මට අර කළු ගල් අල්ලලා තියෙන සිමෙන්තියෙන් කළු ගල් අල්ලලා තියෙන තැනට යනකොට මම කාලයක් අවුරුදු ගාණක් හිටිය තැනක් 100ට ආවා. එතකොට මට තේරුණා මේ මම අතීතයට ගියා මේ අනවශ්‍ය මේ එකක් මට මතක් වුණා කියලා මට ඒක කරගන්න නෙවෙයි ආවේ දකින්න දේ දකින්න විදිහට බලන්න අවශ්‍යතාවය කියලා 100ට එනකොට ස්වාමීන් වහන්සේ මට ඊළඟ මොහොතේ ඒ කළු ගල්වල සිමෙන්තියෙන් කළු ගල්වල තියෙන එක මට පේනවා කළු ගල් සිමෙන්තියට අල්ලලා තියෙනවා කියලා හැබැයි ස්වාමීන් වහන්සේ මට වචනයක් ඉන්නේ නැහැ ඒක ඒකට ඒක විග්‍රහ කරගන්න. ඉතින් මම මේ තියෙන දේ තියෙන විදිහට මට පේනවා. නමුත් මගේ හිතෙන් ගන්නවා මේ මේකට මෙහෙම එකක් කියනවා, සිමෙන්ති කියනවා, කළුබල් තියෙනවා මේව අල්ලලා තියෙනවා කියලා. නමුත් මට මෙන්නේ නෑ ස්වාමීන් මේ වචනයක් ඒක මොකද්ද කියන්න. එතකොට මම හැබැයි ඒක දැනගෙන ආපහු දිගටම සක්මන් කරනවා. සක්මන් කරගෙන ආයෙත් තාරපාරට එනකොට ස්වාමීන් වහන්සේ දැන් රස්නේ ඒවත් දැනෙමින් මට දැනෙන දේවල් දැනගන්න එනකොට සුදු පාට තින්තෙන් හතරස් කොටුවක් ගහලා තියෙනවා පාරේ. හැබැයි මම ඒකත් දකිනවා ඒ තියෙන විදිහට ඒ සුදු වගේ දේවල් තාර පාරට අර තාර කැට ඇතුළට කා වැදිලා තියෙනවා. නමුත් මම මට අඳුරගන්න බැහැ ඒක සුදු පාට කියලා. මට ඒකට වචනයක් එන්නේ නැහැ. නමුත් ඒ තාර කැට වලට ඒ කල් කැට වලට කා වැදිලා යමක් තියෙන බව තේරෙනවා. එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් මට අහන්න ඕන මේ මම තෝරගත්ත එන අද අවසන් භාවනා ගැන මම සතුටුයි ස්වාමීන් වහන්සේ මට එහෙම අවස්ථාවක් මම අන්තිත් එක ගැන මේ ගැන ඔබ වහන්සේට මට කියන්න කියලා හිතුණා උපදෙසක්. ඔය තේම කරනකොට වෙනදාට වැඩි පියවර ගාණක් එක දිගට සත්‍යමත් වීමේ හැකියාව අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා ස්වාමීන් වහන්සේ. නිසා කරදර වැඩි වෙන්න වැඩි වෙන්න සත්‍ය වැඩි වෙනවා. එහෙමයි. ඔව්. මේ මේ කැලවල් වලට ගිහිල්ලා අතප්පිට අතත් යන කෙරුවට භාවනාව භාවනාව හරියට වෙන්නේ ඉදින්දා ගෙවල් වල ගිහලා කරදර තියෙදි අපි කියනවා කරදර නිසා භාවනා කරන්න බෑ කියලා. කරදර නැතෝ කාදාත් භාවනා වැඩෙන්නේ නැහැ. ඒ නිසා වැඩ වැඩවල යෙදෙන්න යෙදෙන්න තමයි වාහනේ දුවන්න දුවන්න තමයි බැටරිය charge වෙන්නේ. බැටරිය නැතර කල තිබ්බට හරියන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා හරියට තේරුම් ගත්තනම් මේ අපිට හම්බෙන හැම වැඩක්ම විනෝදාන්තයක් මිස භාවනා පිළිවෙත හම්බෙලා තියෙන අභ්‍යාසපන්තියක් මිස එකක්වත් බාධා කරන්නේ නැහැ. බාධා වෙන්නේ නැහැ. ඉතින් අර කතාවට කියනවා දෙන්නෙක් එකතු වෙලා යන්න පටන් ගත්තලු හිමාලය කන්ද නගින්නේ. ඉතින් බරපොදියකුත් ගැට ගහගෙන දෙන්න හිතාගත්තලු දුර ගමනක් යන්නේ දැන්. යනකොට සෑහෙන දුරක් ගියාට පස්සේ නාකියෙක් මගට ගිහිල්ලා උදිනකොළු මන් දන්න විදියට ආවපු තාලා යන්න නම් බෑ මාව පුළුවන් නම් අඩ ගන්න ඵලයන් කියලා. ඉස්සල ගිය කර නැද්ද මේ නාකියට කරන්න පුළුවන් තිමේ අපිටත් කරන්න බෑ ඔබ මරණ මැරියන් කියලා ගියලුවයි. දෙවෙනි එන මනුස්සයා කොහොමද අරූ කරේ තියාගත්තලු. දැන් ඉතින් අර බඩ පොදියත් කරේ යන හත්ති දාගෙන දාඩිය දාගෙන මේක යනකොට කලින් ගිය එක සීතලක් අල්ල වැටලා මැරලා හිටියද මේ මිනිහා කොහොම හරි කරන ආකියත් කරේ තියාන හොන්තර දාඩිය ලොමුට මුතව යනවා අපි මේ කරාරින්න ඕනට බුබ්බඩකමට බයට කම්මැලිකමට මේ වැඩක් ඉදිරියට ආවම චරිචුරු ගන්නවා මිසක් ඔය ඉදිරියට මොන වැඩේ කරත් භාවනා කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒක කරනකොට හිත විවිධාකාර පැති වලින් ක්‍රමසාවිදි හදා ගන්නවා. හැබැයි අපිට තේරෙනවා මේ හිත ටිකක් අවුල් ගතියක් පේන්න තියෙනවා. විවිධාංගික නමුත් සති මාරා තති ධාරාව සතිමාලා විදිහට යනකොට ළඟ ඉන්න කෙනෙක් බහිලා කියන මීයා කටේ එක විදිහට තියෙන තැන භාවනා කරපන් කව මීයක ගිහිල්ලා එක එක පාට තියෙන තැන් වල භාවනා කරනකොට පිටේ ඉන්න මිනිස්සු බැනලා පව් පුරව ගන්නවා. මේ මනසට වෙලා තියෙන විචිත්‍රතාවය ආවට තමන් දන්නවනේ තමන්නේ තෝරගත්තේ කතාවත් බාධා වෙන්නේ. දැන් අපේ අම්මට දරුවෝ 11. දැන් මේ ඉන්න කෙල්ලෙකුට දරුවෝ දෙන්න වදනකොට මොකද වෙන්නේ බලන්නකො. දැන් අපේ අම්මා 8 වදනකොට කොහොමද 9 වදනකොට කොහොමද මම 9. අම්මයි මං ඇහුවා කී මට උඹ තුනටලු හැබැයි උදේ දවස් සුද්ද රාත් උනතර මට ගහයි කිව්වා. තෝපි උස්සලා පිඹි අපේ අම්මා හිටියා. අන්දකින් විතරක් දැන් හැදෙනවා. උන්න මේ එක දරුවා වදනකොට එක වදනකොට ඉවරයි. උලම් බහැලා. නෑ, එහෙම කිසිම බාධා නැහැ. හැම ඔක්කොටම කලින් නැගිටිනවා එන්න මහතයි. කිසිම කෙනෙකුට අම්මත් එක්ක පයින් යන්න බෑ. ඒ තරම් වේගෙන් යනවා. හැන්ද රෑ වෙනකම් වැඩ. ඊට පස්සේ මේ අත බැලුවොත් හැම තැනම හැත්තිලා කල්ලුම කළු පාටයි. පොල් ටිකක් මේක පොදාසට වෙලාවට විතර අත සුදු පාට එන්නේ කොල්ල අතේ තියෙනව තමයි අපිට පොල් මිරි කරලා දෙන්නේ. මට පුදුම හිතෙනවා අපේ අක්කලා තින්නවා තව දැනට මට සහෝදරයෝ 6 දෙනෙක් උණු එක්කඩවක්වත් කිට්ටු කරන්න බෑ. කිට්ටු කරන්න බෑ. ඔන්න විහාර මහදේවි වගේ. ඔන්න මාතාවක්. එයි මම අර රස්සාව ගන්න කාලේ යාළු අණ ගන්න ගියා. ඉතින් අපේ ගේ ඉස්සතන පෙර දිනේ මල්ලත්ත තියෙන්නේ, මහවැලි ගඟ තියෙන්නේ, මාලිගාව තියෙන්නේ ඕන දෙයක් පෙන්න දෙයි. ඔක්කොම බෙල්ල මං ගෙදර ගිහිල්ලා අම්මා බෙල්ලක මෙන්න බලපන් රත්තරන් අම්මා. පිච්චර් එක බලපන්. බලන්න වටිනවා අම්මා කියන උඹ මේ මාව විහිළුවට ලක් කරනවා නෑ මම කිසි විහිළුවක් නෑ. ඔච්චර වැඩ කරද්දී මම භාවනා කරේ නෑ ඒක ඒක අපි කන්ෆෙස් කරන්න ඕනේ. මේ අද ඉන්නේ උන් චරිචුරු ගහනකොට අනේ මේ අපිට නෙමෙයි නයිපෙන පෙන්වන්න හදන්නේ. අපි මේ දන්නේ නැති එකක් නෙමෙයි කරන්න හදන්නේ. පිස්සු. ඔය එකක්වත් භාවනාවට බාධා නැන බුදුහාමර අපිට කියන්නේ නෑ. බුදුරජාණන්සේ ඊට වැඩිය දුෂ්කරතා කරලා තිනාට මේ කැස්සක් ආවොත් වැස්සක් ආවොත් මැස්සෙක් ඇහුවොත් බරපතල ප්‍රශ්න. ඒක නිසා ඒ එන දේවල් වෙන්න අරින්න. වෙනකොට බලන්න අපිට මේ මේ විචිත්‍රතාවය හරහා වෙනකට වඩා අවදිය වෙනකට වඩා අප්‍රමාදේ වෙනකට වඩා මූණ දෙන්න ලෑස්තිලා ගතිය හරියට වැඩි. අර නාකියා කර ගහන ගිය මනුස්සයාට ලේසි. දැන් පිනකුත් සිද්ධ වෙනවා. දාඩිය කවදාකවත් ගමනේදී කරදරයක් නැහැ. අර තව කෙනෙක් කිව්වොත් අනේ මේ මටවත් තියාගන්න බැරිලා ඉතින් තවත් මන් දෙන්න නාකියකුත් කර තියන ඵලයන්කෝ කියලා. ඒ ඌ මැගදී මැරෙනවා. හති පිළල මැරෙන්නේ. තීතලට මැරෙන්නේ. ඒ නිසා පැමිණි දුක් පැණි 10යි. ඒ නිසා ඉල්ලගන්නම් කණ්ඩ යන්න එපා පරිප්පු. නමුත් Taman ඒ වගේ වැඩ කරලා තේරුම් අරගන්න අපි මේ භාවනාව සඳහාම ඇරිලා ගත කරන්න ඕනේ මුල් කාලේ විතරයි. එහෙම කරන්න එපා. තවානේ තියෙන කාලේ ගස්වල ටිකක් ඒ වෙන වතුර දෙන්න එපා. ඊට පස්සේ මහ පොළොවේ හිටියුවට පස්සේ අපිට ඕනලාට වැස්ස આવු නැබෙන්නේ නෑනේ. එන්නේ ඒක තේරුම් ගන්න බැරිකම නිසා අපි මේ භාවනා කියන වචෙන් දානවා. මම නිසා භාවනා කියන වචනේ පැත්තක තියලා මං අහනවා සතිය තියෙනවද? සම්පූර්ණ කතාව වෙනස්. භාවනාව කැඩිලා. හැබැයි සතිය තියෙනවා. ඉතින් අපිට මොකෝ බලලා මැට්ටෙන් හරිවන්න මීවල්ලනවා නම් එච්චනේ අපිට ඕන කරන්නේ අපිට කරන්නේ සතියනේ. ඒක පුළුවන් තරම් විවිධාංගීකරණය වෙන්න. ඒ නිසා මට කියන කියන මම තමයි ඒක කියවෙනවා. කවම දක්වම කවදාකවත් ඉල්ලීම් ඉල්ලන්නත් එපා මොනම දෙයකට චෝදනා කරන්න එපා. යෝගාවචර කියන නමට කැතයි. ඕනෙම දෙයකට හැඩ ගහන්න පුළුවන් අපිට. මුලදී බෑ. මුලදී අපි යාට දෙන්න ඕනේ පහසුකම් ටික දීලා ලයිකත් කරනවා පස්සේ එන හැම දෙයක් කරාම මේක විනිවිදට හිට දැක්කට පස්සේ වෙනවා බුදුහාමුදුරුව අපිට කිව්වා විතරක් නෙවෙයි කරලා පෙන්නවා විතරක් නෙවෙයි අපිත් බුදු කරනවනේ. ඔය ඕනේ මේ කලබලයක් ඇස්සේ යද්දී ඔළුව බේර ගන්න පුළුවන්. ඒකට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ජනපත කල්යාණියක් ඇවිල්ලා රාජාංගණයක රාජකීය පිට්ටනියක වයමින් ගයමින් නටමින් සෙල්ලම් කරනකොට ඒ සල්ලාලිය වට වෙලා පුළුවන් තරම් ඒක සන්තෝෂ වෙනවලු. පිරිලලු සෙනඟ වීදි මේ මුළු නගරේ මේ පිට්ටනිය පුරා එතකොට රජ්ජුරෝ කියනවලු මිනිමරුවක් මිනිමරුවෙකුට උට හරියට ඔප්පු වෙලා නැහැ. මේ සෙනග නටන මැදින් ඵලයන් කිරිකලයක් කරේ තියන පෙත්ත කවල පිරලා තියෙන කඳුලක් හරි වැටුනොත් ඔකේ බෙල්ල ගහලා දාන්න. ඊට පිටිපස්සෙන් කහලෙක් තියෙනවලු. ඉතින් අරක පුදුම ලස්සන දර්ශනයක් අර තියෙන්නේ මේ මේ ජනපද කල්යාණී නටන එක මේ මිනිස්සු උද්දාම වෙලා නටනවා. ඒ මිනිස්සුන්ට ළඟ යන මිනිහා තේරෙන්නේ නැහැ. මූ කොහොමද යන්නේ අරක මැදින් අර තෙල් කලේ හොල්ලන්නේ නැතුව? කොහොමද යන්නේ අර කිරිකලේ හොල්ලන්නේ නැතුව? ආන්නේ වගේ සතියක් තියාගන්න. කවුරු හඬ වහම අපිට මොකෝ අපේ එන වතුර බින්දුව යනොත් බෙල්ල ගන්නවා. සතිය ගිල ගිය බෙල්ල යනවා. උඹට ජනපද කල්යන්නේ පස්සේ ෂේප් එකේ බලා ගන්න පුළුවන්. දැන් බෙල්ල බේරගනි. <laughs> අපේ කට්ටිය අහනවා මේ ජනපද කල්යන්නේ දෙමළද සිංහලද කුසද කළුද ඉතින් කියන්න හිතෙනවා මට ඒ වෙලාවට ඉතින් එතකොට මට වයින් ඕන නැති දේවල් කියනවා කියන්නේ. ඒක බලාගත්තේ උඹට තියෙන්නේ මේ ගමන යන්නේ නෙමෙයි. අන්නේ වෙලාවදී බලන්න අපිට පුදුමාකාර ඥානයක් තියෙනවා එකක්ක භාවනාවෙන් එනව නෙවෙයි. මරණපේ අත්දැකීම් වල දැන් අවුරුදු 25ක අත්දැකීම් තියෙනවා පොත්වල ලියවිලා ඒ මිනිස්සු පුදුමාකාර දැනකට යනවා මරණපෑදී කවදාවත් භාවනා කරලා නැහැ. හැබැයි කැන්දේ ගල වේරෝගේ හොඳටම පැහැදිලි මොකද්ද වෙන්නේ කියලා පේන්නේ නැති දේවල් හිත තව පේනවා. අපි මේ තටමනවා භාවනා කර කර අපිට තාම මේ පිටියකින් එහා පැත්තේ තියෙන දේ බලාගන්න විදියක් නැතු ඉන්න. ඒ නිසා මේ හිතේ තියෙන ශක්තිය වලට අවදි වෙන්න චරිචුරු ගන්න බෑ. අයිතිවාසිකම් ඉල්ලන්න යන්න එපා. කිසිම දෙයකට චෝදනා කරන්න එපා. මතක තියාගන්න මම දැන් බැන්නම හෙට ගහනවකට. ඒ ගහ ගහ ගහ ගහ ඉන්නකොට යන්න පටන් ගන්න. ඒ නිසා ඒ විචිත්‍රතාව වලට මම කරන්නේ පස්සෙන් පතර පිටක් මං කරනවා. මරණ පුදුමාකාර සදාතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මම කියන්නේ නිදිමත එනවනම් පස්සෙන් පතර තාවයක් මං කරනවා. පුළුවන් නම් තාප්පයක් උඩ. පස්සෙන් පැත්තට දක්මන් කරන්න. එනවද නිදිමතා? <laughs> පිස්සු. මේ මේ සරල උපක්‍රමයේදී මේ බුදුහාමුදුරු හම්බෙන්න බලා ඉන්නේ. මෛත්‍රී බුදුහාමුදුරු හම්බෙන්න බලා ඉන්නවා කොහොමද නිදිමත වෙනකොට මොකද කරන්නේ කියලා. සෝ මේ සාමාන්‍ය බුද්ධිය නැතිකම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක වෘතු කරලා පෙන්වන්න ඕනේ මිනිසුන්ට මේ බොරු නිදහතර කරනු හොයන්න එපා. ඒවා බුබ්බඩකම්, ඒවා කම්මැලිකම්, ඒවා බද්බූසා. කම්මැලියා. මේ මොකද්ද මේ කුසීතයක්. දැන් බැත්නම් අතාරින්න එපා. දැන් බැරිුණාට ප්‍රශ්න නැහැ. ආයතරයක් ගහපන්. ආයතරයක් ගහපන්. ආයතරයක් ගහපන්. මොකද්ද ඉතුරු වෙන්නේ? විතපුර සටනේදී පළවෙනි වෙලාවේදී විතපුර මේ දෙමළ මිනිස්සු ඇතුලේ අර පතාක කල්කන්ද උඩ ඉඳගෙන මේ වටබැම උඩ ඉඳගෙන ඒ කඩොල්ලතාගේ ඇඟට වැක්කිරවල ඊයම් වක් කරලා. උණු කරලා වැක්කලු ඇත්ත ආගිරි ගාගෙන පසර ගියාලු. ඊයන් උණු කරලා වැක්කනකොට හිතන්න කාටද ළඟ ඉන්න පුළුවන් කියලා. පඩදාස පිච්චිලා ගියාලු. ආගිරි ගාන ඇත පස්ස ගැව්වලු. ඇත්තෙද්දු විදි ගිහිල්ලා වතුරේ බැස්සලා වසවක් කුලම කියලා කියනවා කියන්න දන්නේ නැහැ කොහෙද කියලා. මොනට ඊට පස්සේ ගිතෙල් වලින් හදපු තල මේ ගෝණි වලින් වහලා අර පිච්චිච්ච එක තුවාලේ වැහුවලු. වහලා සීතල කරලා රණ පෙර ගැහුවලු. ඊට පස්සේ දැන් එන්නේ යතා මායම් වෙලා. එල්ලක ලැරියලු පිටියට ඒතර දීපුවාම උළුවසත් ගලවගන්නලු ඇතුළට ගියේ. මිනිසුත් ඇවිල්ලා වට කෙරුවලු. ඉවරයි අර එතකොට අර උණුසුගේ ඊයන් උණු කරපුවත් ඉවරයි මොකුත් බෑ. කඩාගෙන ඇතුළට ගියාලු. ඒ ඇතුළට යන වෙලාවේ ඒ වහලේ උළුවසට උඩින් තිබුණු ගල් කන්ද ඇත උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට සුරණි වල යෝධයා පැනලා උඩින් මෙද්දි මේක තල්ලු කරලා දාලා තියෙනවා. තල්ලු කරලා පස්සේ අතා දැක්කලු මෙයා දැනගෙන තමයි මගේ ඇඟට එන්න ගිය ගලායින් කෙරුවේ කියලා ඊට ඉස්සෙල්ලා සුරණිමල පිළිබඳ තරහෙන් ලැතා හිටියේ. සෙල්ලමක් පෙන්වන්න ගිය වෙලාවේ සුරණිමල ගිහිල්ලා ඇත් දෙකෙන් අල්ලලා දල දෙකෙන් අල්ලලා දවසක ඇතා බිම ඉඳවල. ඒකට ඇතාට තරහා ගිහිල්ලා හක්කේ පොල් කෑල්ලක් තියාගෙන හිටියේ දෙන්නම් ඔබට වැඩක් කියලා. එදා පොල් කෑල්ල බිම දැම්මලු. එනිසා කැතයි සිංහලයන්ට ඔය වගේ පොඩි පොඩි චරිචුරු ගන්න එක කැතයි. අපිට තියෙන හිතේදී බොහොම ප්‍රෞಢ ඉතිහාසයක් බෑ කියන ප්‍රශ්නෙට යන වගේ පේන්න. හැබැයි මේ යුද උපක්‍රමය ගියා සැලසුම් කරගත්තා. ඇවිල්ලා දෙවෙනි සැරේ දීපුවාම උන් ඊට තැන් නැති වෙන නිසා කරදර වලට කරදර බය වෙන්නේ නැතුව ඉදිරියට යන්න. ඒ නිසා මේ කටුකොලේ නගින්න ගියත් අපායේ ගිහලා අපිට සක්මන් කරතයි. උඩට බලයන් කියනවා දක්වනවා බලන්න. මොනවා කරන්න දුන්නත් යම රජුරෝ පරාදයි. අපි ඒව මෙහිදී පරිප්පු කාලානේ ගිහිල්ලාදී. අපිට මොනම දෙයක් කරත් බය වෙන දෙයක් නැහැ. ඒ නිසා මේකේ ඉන්නකම් කාපියව මේ තියෙන ඔක්කොම දුක් ටිකේ පේන්න තියෙන්නේ මේ ඔක්කොම ASCII සතිය යන්න පුළුවන් කියන එක. මේ ඔක්කොම ASCII සතිය යන්න පුළුවන් කියලා ඒ මේ කාටද මේ සේනක බණිතුමාට නෑ මහෞසත බණිතුමාට දුන්නලු මණිකක්. ඒ මණික ඇතුලේ හිල දැන් මාළේ යමුනට තියෙන හිල මෙහෙම මෙහෙමලු තියෙන්නේ. ඒ කියන්නේ සික්ස් හැක් ලොකු හිල තියෙන්නේ. ඉතින් මාළේ මේ ගැලුණාට පස්සේ ආයේ මොන විදියෙන්වත් අමුණන්න බැල්ලු. රිසර්ච් කරලා මේක මාළේ අමුණලා ඕනේ මේක ඇතුලේ නූලක් ගෙනියන්න ඕනේ. ගෙනිතන බෙල්ල ගහලා දානවා කියලා පඬිතට දීලා තියෙනවා. ඉතින් මේ මේ යෝ මේ සේනක පඬිතුමා කරලා තියෙන්නේ පුංචි කූඹියක් අල්ලගෙන අර හිලෙන් යන්න පුළුවන් සේස කූඹියක් අල්ලන ඌට ගැට ගහලා තිනවා නූලක්. ඒකල කූඹියා මේ පැත්තෙන් තියලා මේ පැත්තෙන් මේ මී පැන් ටිකක් තිබ්බල. ඒ කූඹියා මෙහෙම මෙහෙම මෙහෙම දාගෙන යනකොට මෙහෙම ඇඟිල්ලෙන් ආව තල්ලු කරන්න බෑ. කම්බියක් හැවන්න බෑ. ඉතින් ඒ වගේ හැම ත්‍රිඥාන්සේ සඳහන් කරන්නේ අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕන නම් පාර තියෙනවා. යන්න ඕන නම් පාර දිනවා අහන්නත් එපා. මොකද අනික ඔක්කොමලා බෑ කියලා පස්සට යන කට්ටිය ඉන්නේ. උන්ට එකෙකුටවත් උපදේශයක් දෙන්න ශක්තියක් නැහැ. උන්ට දන්නේ බෑ කියන්නේ නෑ කියන්නේ විතරයි. කවුද දන්නේ මේ අයෝ? නෑ දෑයෝ අයියෝ නෑ. දන්නේ නෑ බෑ කියන්නේ විතරයි. ඉතින් වහ කණ්ඩත් එපා නෑ අයියෝ ඉන්න තැන. මේ වගේ තැනට එල වහ කෑවත් හොඳයි. ඒ නිසා ඕම නෙවෙයි තාර උණු කරලා තියෙන එක හරි ගමන්නේ සක්මන් කරන්නේ. එච්චරයි කියන්න තියෙන්නේ. මම දන්නේ මම හරියට උත්තරේ නම් දුන්නේ නැහැ. නමුත් මට මේ කියෙවුණා මේ ටික. <laughs> උත්තරේ ලැබුණා සවිනාංශ තිරවන් සරණයි වහන්සේට. හොඳයි අපි පැයකට වැඩි පොඩ්ඩක් වෙලා නම් තියෙනවා. විනාඩි 20ක විතර කාලයක් තියෙනවා කාට හරි වෙන සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරනකොට සතිය හොඳට වැඩෙනවා. ඊට පස්සේ සිතුවිලි එන්නේ නැතුව යනවා. ඒ සිතුවිලි එන්නේ නැති වුණාට මට අවට වෙන ශබ්දෙම හොඳට ඇහෙනවා. එහෙම ඉද්දදී සමහරක් වෙලාවට මට නිින්ද යනවා වගේ තප්පර දෙක තුනක් එහෙම වෙලා අවදි වෙනවා. ඒ කියන්නේ හැබැයි ඒක නිින්දක් නෙවෙයි මම හොඳ අවදියෙන් ඉන්නේ. මේ නිින්ද ගියාම තමයි මට ඒක දැනෙන්නේ මට ඒක ගැන පොඩක් දැනගන්න. ඔය නිින්දෙන් පස්සේ ප්‍රබුද්ධ ප්‍රබෝධ ගතියක්ද තියෙන්නේ නැත්නම් නිින්ද ගියාගේ පිළිබඳ පශ්චාත්තාපය. නිින්දෙන් ආවට පස්සේ තියෙන ප්‍රබෝධයක්ද නැත්නම් නිින්ද ගියා කියලා පශ්චාත්තාපයද? පශ්චාත්තාපයක් නැහැ මොකද මං සිහියෙන් ඉන්නවා කියලා මට තේරෙනවා. ඔය එහෙම වෙන වෙනකොට තේරෙනවා ඔය උවර තමයි ඩිමෙන්ෂියා කියන්නේ ඔය ෂෝට් මෙමරි එක නැතුණා කියලා බෙහෙත් පොන්නේ උවර තමයි. ඉතින් භාවනා කරපු නැති එක නම් ඉතින් මෙමරි එකදී අපිට අපාය ගෙනියන දේ ඒක නැති වුණොත් අපිට හරියට අප්සෙට් යන්නේ. සල්ලි දීලා බෙහෙත් බීලා ආයෙ ගන්නෙ ඔයකනේ. බුදු දනන්සේ මකලම දෙනවා hard disk එක. ආයේ මොකද්ද මොනවද කියන්නේ නැවත හරි සම්පූර්ණයෙන්ම මකලා දෙනකොට මොකද්ද කියන්නේ කියන බෑකප් කරනවා කියලා නෑ. ෆෝමැට්ම කරලා දෙනවා. අලුත් ෆුල් ෆ්‍රෙෂ්. ඊට පස්සේ නැගිට්ටට පස්සේ බලන්න දැන් අලුත් එම්මලි කල්රැල මකලා තියෙන ඕනෙම දෙයක් ලියන්න පුළුවන්. ඒ වගේ එක සැරයක් වෙලා මදි ඒක නැවත නැවත මතුවෙන දෙයට හිතව දෙන්න මං කියන්නේ නැවත ඉපදෙන ඊගාට උපදින ඇසරණ හැම වෙලාවෙම තිරියන් වෙලා ඉන්නේ අපි. පොඩ්ඩක් තිරියන් වෙලා. අර අලුත් හම්පෝන ෆෝමැට් වෙලා තියෙන්නේ. ඕනම දෙයක් ලියන්න පුළුවන්. අර පරණ ගුණ කන්දල් ටික නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ අර කුණු කන්දලේ නැති වෙච්චාම නිකන් ඇඟට උණ වාගේ ටිකක්. ඇඟ නිකන් කිලි පොළනවා. අර කක්ක ටික නැති හින්දා. ආයෙ කක්ක ටික හොයාගන්න දැන් තමයි මයින් අහනවා සංස කක්ක පැකට් ගන්න තියෙන කොහෙද සුපර් සුපර් මාකට් එකේ සංසට හම්බෙලා නැද්ද හැමතැනම ඇවිදිනවා කක්ක පැකට් කොහෙද කියලා. ඉතින් මං කියන්නේ නැහැ. ඒත ඒ ඒ ෆෝමැට් වෙන්න දෙන්න කාඩ් කුට්ටම අනලා කපලා අනලා ගහන්නේ. කාඩ් ගහලා තියනද? කාඩ් ප්ලේ කරනකොට අනලා බෙදන්නේ. අලුත් කුට්ටමක්නේ අලුත් අතක් නෑ අතට එන්නේ. ඉතින් ඒකනේ කාඩ් ගහනවා. يعني ඒකනේ බුදුහාමුදුර අපිට දෙන්නේ. අද පුදින එක නෙවෙයි හිත නැගිටින්නේ. ওই එක අත්දැකීමක් ආවට පස්සේ ඊගාට ඔබ දෙන්නේ භාවනාවේ ඉඳගත්ත මිනිහා නෙවෙයි. අලුත් අදහසක්. ඉතින් ඒකනේ අපිට බයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මරණ මොහොතේ ඔක්කොම ෆුල් ෆෝමැට් නම් ආයෙ ගිහිල්ලා ලඝු ගන්න තැන නැහැ. එතන මේක රීෆෝමැට් කරන්න. මොකද කියන්නේ? බය අනිය දෙකට දෙදවරද නැත්නම් හාද? හා සායන. ආ ඒකත් නිකන් අඬ අහගෙන ආ ඒ දෙකට කැඩලා තියෙන්නේ. මං අහන්නේ ඔට්ටුද කියලා අහන්නේ. ඔට්ටු නෝට්ටුයි. ඒකෙන් තමයි අපි නැවත ඉපදි ලැබුව නැවත මේ මේ සංසාරේ මේ ජීවිතෙම නැවත උපදින්නේ. ඒ වෙච්ච දෙයට 100 100ක් මකාණ යන්න කියන්නේ යකා යනකොට තුන් අනේ හූ කියාගෙන බිල්ලක් අරගෙන තමයි යන්නේ. එනිසා එහෙම නැවත නැවත වෙනවනම් දවසට හතර සැරේ වෙනවනම් අපිට තේරෙයි බුදු බුදුහාමදෝ කියලා කියන්නේ අපිට නැවත කාට් කුට්ටම අනලා අලුත් සත්තක් අතර දෙනවා. බය වෙන්න එපා. ওই පරණ තිබුණු කුණු කන්දලේ නැති වුණාට මේ common sense කියන එක body knowledge කියන එක 100% ඔය ඔක තියෙනකන් එන්නෙම නෑ බොඩි නොලෙජ් එක. ඊට පස්සේ අලුතෙන් වුණාට පස්සේ බලන්න ප්‍රශ්නයක් නෑ. ඊගාට යන එකයි යන්නේ. කියන්න අර මේ පොතක් තියෙනවා stroke of insight කියලා පොතක්. ජින් පෝල් ටේලර්ගේ. ඒකට මේ බ්‍රේන් එකේ මේ වම් අත පැත්තේ ඇවිල්ලා ක්ලොට් එකක් මේ ඒ ගත්තට පස්සේ ඒක ගෝල්ෆ් බෝලයක් විතර කල මෙව වෙලා ඔක්කොම මතකින් නැති වෙලා ගිහිල්ලා. නමුත් ඒ ගැහනේ ඔක්කොම ඒව පහු කරගෙන ගිහිල්ලා ඔපරේෂන් එකෙන් පස්සේ විස්තරේ ලියනවා වෙච්ච හැටි ඒ මොනක්වත් නතර වෙච්ච වෙලාවෙත් එයා දන්නවලු දැන් මං ඉවරයි මගේ මෙහා නව ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් බඳපු නැති ගෑණියක් අවුරුදු 36ක ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක්. දැන් ඔක්කොම කැරියර් එක ඉවරයි කියලා. ඔළුව පුපුරලන හරයක්. එහා පැත්තේ තියෙන මොලේට හිත ගියාම තුම්පලක ලියලා තියෙන පොතේ බෞද්ධයෙක් නම් මේක නිවන් ගේ කියලා කියයි කියලා. ඒ තරම්ම සැහැල්ලුවක් තියෙන. මේ පැත්තේ මොලේ ලිය ගලනවා. ඔක්කොම ඉවරයි. අම්මගේ නමවත් මතක නැහැ. ෆෝන් එකේ නම්බර මොනක්වත් මතක නැහැ. ඒ වුණාට මේ පැත්තේ මොලේ හිනාවක් හිනා වෙනවලු එයා කියනවා ඒක දන්නවනම් මම බෞද්ධෙක් වුණා නම් මේක තමයි නිවන කියන්නේ කියලා කියාවි කියලා. ඒක නිසා මට මේ පොත ගෙනත් දුන්නා සාංශ මේක කියවලා බලන්නයි කියලා. TED Talks වල තියෙනවා. ජිල් බෝල්ටේල. ඒක ওই කතාව කියන්නේ එයා පෙන්නනවා එයාට වෙච්ච දේ. ඒ මතක නැතිලා ආයේ හොදි වුණාට පස්සේ පෙන්නනවා ඉස්පිරිතාලයට ගෙනිච්චාට පස්සේ දෙන වද ටික. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැතුළු එහෙම ලෙඩෙකුට සලකන හැටි. ඒල පුතේ ඇපෙන්ඩික්ස් එකක් දාලා තිනු එහෙම වුණොත් සෙනෙහස විතරක් දෙන්නේ කියලා. සෙනෙහස විතරයි ඉල්ලන්නේ ඉස්පිතාලේ ගිය පස්සේ එහෙන් ඇවිල්ලා ගහනවලු මෙහෙන් ලේ ටිකක් ගන්නවලු අනව කරනවලු කිසිම හැඟීමක් නැහැ යමපල්ලෝ තමයි. එයාත් ඉස්පිතාලේක ඉන්න ඩේඩි ડોක්ටර් කෙනෙක් එයාගේම කලීග් තමයි ඔපරේෂන් එක දෙන්නේ අඟල් 3 3 3 කපනවා මේ කපලා ගලවලා ක්ලොට් එක අරන් දානවා. අරන් දාලා ඊට පස්සේ අවුරුදු 8කට පස්සේ ආයෙ මතකේනවා. එදා ඉඳලා ටෙන්ෂන්. එදා ඉඳලා ස්ට්‍රෙස්. ඒ කියන්නේ කියනවා මේ ස්ට්‍රෙස් එක ගන්න මම අවුරුදු 8ක් නැතුවලු. දැන් ෆුල් ෆ්ලෙජ් ගෑණියක් ඒ ස්ට්‍රෙස් එක තියෙනවනේ. ස්ට්‍රෙස් නැත්තම් ගෑණියක් නෙවෙයි. එච්චර ලස්සන ලියන ඒ වගේ සිද්ධියක් කවුරක්වත් කියවලා බලන්න මේ වගේ එපිසෝඩ් එකකින් තමයි අපි අලුත් වෙන්නේ. අපේ කාඩ් කුට්ටම අනලා ආපහු බෙදනවා. පොඩි ළමයින්ට ඒක ප්‍රශ්නයක් නෑ කොහොටවත් හම්බෙච්ච ගමන්නේ කුට්ටම අතට. ආය අන්ලබේදෝ ගන්න නාකි වුණාට පස්සේ අර කන්නාඩි කුට්ටුම තිබ්බ දැන මතක නැතුණා නම් ගෙදර පෙරලනවා. කෝපියක් ඉල්ලයි දෙයක්ක් දුන්නොත් මරා ගන්න හදනවා. උදා රට් එකේ දුවල දුවල දුවල ඒකමයි ඉල්ලන්නේ. අලුත් හැඩ ගැහෙන්න කැමති නැහැ. ඒ නිසා තව ඔය ඔය වෙන දේ වෙලා තව දුරට දිගින් දිගටම සියේ නැතුව යා වා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. Um, ස්වාමීන් වහන්සේ ඒකේ තේරුම අපි හැමතිස්සෙම මෙඩිටේට් කරන්න ඉඳ ගන්නවා නම් ඒක නිව් ඩේ එකක් වගේ ගන්නවා කියන එකද? ඔව් බිග්ිනර්ස් මයින්ඩ් ඒ විතරක් නෙවෙයි භාවනාද වෙන ඕනම දෙයක් පාර ගන්නවා සතුටින්. භාවනා කැඩුනා, භාවනා හරි ගියා, සතිය ආවා, සතිය නැති වුණා, වේදනාව ආවා, සැකව ආවා, සැප ආවා කොයි එකක් කක්කා. එක වචනේ දැම්මනම් හරි කොයි එකක් කක්කා. ඔය කක්කහොල තියෙනවා අපි අර මම්පිටි රාහුල අමතුරු මං යනකොට සක්මන් කර කර ඉන්නවා. දැන් වයසයි. යංගෝ මහත්තයා කිව්වා මාත් ඇතුළට කියලා කතා මම මේ කල්පනා කරනකොට බැලුවේ මහත්තයා මේ සංසාර කියන්නේ බලු බෙට්ටක් වගේ එකක් <laughs> මුල හොඳයි අග හොඳ නැහැ කියන්නේ. වටේ හොඳ නැහැ මැද හොඳයි කියන්නේ. මුළු පුරාවටම කක්ක බෙට්ටක් නේ කියලා මාට නේද තේරුණා. ඉතින් ඔගේ මිරික මිරික බලන හොඳ කැලලක් තියෙනවද කියලා කොහේ මේ මුළු කුණු සංසාරේ මොන හොඳක් හොයන්නේ ඔක්කොම කක්කා මම මේ අර සතිවාස කරන්න ගිහිල්ලා කටවරද්දගෙන මං කව මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවම කක්කා කියලා ඒකට ඒ කට්ටිය කියෝ කියවා ඉන්න ස්වාමීන් වහන්සේ ඒක සුමානක් භාවනා කරන්න ගියා අධ්‍යාපනය කරන කෙනෙක් එක වචනයක් පාවිච්චි කරේ ඔක්කොම කියලා දෙන්නේ කක්කා ඕකේ තෝරන්න එපා ඔය සැප ලැබුණත් කක්කා. දුක ලැබුණත් කක්කා. ඉතින් දෙකටම එක නම දැම්මම පස්සේ ආය මොනවද ආය බලුවෙට්ටක් කරන ඕකේ ආය අපි පදක්කමකට ඉල්ල ගන්න හදනවා. ඇයි එහෙනම් භාවනා කරන්නේ ස්වාමීනි? භාවනා කරන්නේ කක්ක බව දැනගන්න. නැත්තම් මේකනේ පනඳගෙන ඉන්නේ සූර්යයට බඳින්නේ බලුවෙට්ටක්. තරේලානේ බලුබෙට්ටක් පොඩි කරලා නල්ලි ගා ගන්නෙත් බලුබෙට්ටක් ඇඟේ ගා ගන්නෙත් බලුබෙට්ටක් ඉතින් ඕක බෙට්ටක් කියලා දන්නවනම් ආය මොනවද ගා ගනියේ කක්ක දැනගන්න බුදුරජාණන් සිකාව මේ මුළු ලෝකෙම දුකේ පිටලා තියෙන්නේ. ඔකේ අර කෑල්ල මේ කෑල්ල ඉල්ලන්න හදනවයි කියන්නේ දන්නේ නැති ගමනේ. ඒක හොඳට භාවනායෙම පේන්න අරින්න ඕන. ඒ වුණාට අපි කොච්චර කෙරුවක්වත් අපේ සමහර දේවල් හොඳයි කියලා තාම අපේ සුබ සංඥාව තියෙනවනේ. උදේ හොඳයි හැන්දෑවට වැඩිය. කැමර පස්සට ඉස්සරට වැඩි පස්සේ තේරෙනවා කියන තේරුම. තේරෙනවා. ඒක තේරෙන දිහා හොඳට බලන්න. බලලා දෙකේදීම භාවනා කරන්න. හොඳ වෙලාවේ නරක වෙලාවේ. තම සතිය ගානට යනවා දෙකේ කිසිම වෙනසක් නැහැ. කවදා හරි දැනගත්ත දවසේ සතියට විතරයි නහය නැත්තේ කියලා තේරෙනවා. ඕන එකක් ආවක් නැතිින් යනවා. අනිත් හැම හැම චෛතසිකයකටම නහයක් තියෙනවා. සතියට කිසිම නහයක් නැහැ. අනේකේ කූඩලෙක් කාලා මෙතන. කළු බලවම් මචං කූඩලට නහය නැහැ නේ කිව්වලු. නැත්නම් ඔතෙන් යනකොට කලන්ත හැදිලා වැටෙනවනේ ඕන කෙනෙක්. හරි දැන් වෙලාව හරි අපි යනවා සක්මනට අපි හතරට එකතු වෙනවා පරියංගේ පරියංගේට සීල දනාටම තෙරුවන් සරණයි